සම්මා සම්බුද්ධස්ස බුදුරජාණන් වහන්සේ මෙලෝකේට පහළ වී වදාලේ තුලෝකයම අවිදු අන්ධකාරයෙන් මුදව ගන්නට භාගවත් ලෝතුරු බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන්නේ ඊටාම කලාතුරකින් ඒ බුදුරජාණන් වහන්සේ අපට මේ උත්තම මාර්ගය දේශනා කරන්නේ ඒ තරම්ම දුර්ලභ නිසායි. දුර්ලභ නොවෙනවා නම් ඒ සාසවිශාල වටිනකමකින් යුක්ත ධර්මයක් මේ ලෝකයට දේශනා කරන්නේ නැහැ. ඒ මාර්ගය තුල අවබෝධයටපත් වෙන පිරිසද ඒ මාර්ගය දැනගන්නා පිරිසද කොටස් දෙකයි. මේ මාර්ගයට එකතු වෙලා මේ මාර්ගය දැනගත් පිරිසට වඩා මේ මාර්ගයට එකතු වෙලා මේ මාර්ගය අවබෝධ කරගත් පිරිස වටින බවයි දේශනාවේ සඳහන් වෙන්නේ මේ මාර්ගයට එකතු වෙලා මේ මාර්ගය දැන ඉගෙන තියා ගැනීම එක කොටසක් ඒ වගේම මේ මාර්ගයට එකතු වෙලා මේ මාර්ගය තුල යම් හෝ අවබෝධයකට පත්වීම බුදුරජාණන් වහන්සේ අනුශාසනා කළ මේ උත්තම මාර්ගයේ ඊටාම ඉහළම සාරසතම ක්‍රමයයි බුදුරජාණන් වහන්සේට උපහාර කළ හැකි බුදුරජාණන් වහන්සේට নমස්කාර කළ හැකි බුදුරජාණන් වහන්සේට සැබෑ নমස්කාරය සිද්ධ වෙන ක්‍රමය ඒකයි පින්වත්නි කාලයාගේ ඇවෑමෙන් ලෝකයේ වෙනස් වීම, ස්වභාවයේ වෙනස් වීම, සමාජයේ වෙනස් වීම, එකින් එක එකින් එක ගැලපෙනකොට ඒ ඒ කාලවල උපදින පුද්ගලයන්ගේ ඒ උපදි සම්පත් එක්ක උපදි විපත්ති එක්ක ඒ ඒ කාලවලදී තියෙන උප්පත්තියෙන්ම යහපත් කාලවල ඉපදීමත් අයහපත් කාලවල උපදීමත් පින්නතුනි ඒ පුද්ගලයේ උත්පත්තියෙන් අරගෙන එන අවබෝධය අනවබෝධය දෙක අනුව ඒ ඒ කාලවලදී මෙමාර්ගයට එකතු වීමත් එකතු නොවීමත් සිද්ධ වෙනවා අපි හිතක පින්නතුනි ලෝකයට චෝදනා කරනවා අපි ලෝකයට නිඳා කරනවා අපි ලෝකයෙන් ප්‍රශ්නයක් අහනවා ඇයි මේ මිනිස්සුන්ට මේක තේරෙන්නේ නැත්තේ? ඇයි මේ මිනිස්සු මෙහෙම නරක? ඇයි මිනිස්සු මේ විදිහට පව් කරන්නේ? ඇයි මිනිස්සු මේ විදිහට අකුසල් කරන්නේ? ඇයි මේ හාමුදුරුවන්ට මේක නොතේරෙන්නේ? ඇයි මේ හාමුදුරුවරුන්ට මේක අවබෝධ නොවෙන්නේ? මේ මිනිස්සුන්ට මේ පුංචි දේවත් නොතේරෙන්නේ ඇයි? අපි ලෝකෙන් ඇයි ඇයි ඇයි කියලා ප්‍රශ්න ගොඩාක් අහනවා. අපි ලෝකයට චෝදනාද කරනවා මේ අයට මේක තේරෙනවා නම් මේ දේ තේරෙන්නේ නැත්තේ ඇයි කියලා. අපිට එතකොට ප්‍රශ්නයක් අපේ පැත්තට එකතු වෙනවා. අපේ පැත්තට අහන්න සිද්ධ වෙන ප්‍රශ්නය තමයි ඔබට ඒ ටික තේරෙන්නේ නැත්තේ. ඔබට වැටහෙනවා නම් තේරුම් යනවා නම් මිනිස්සු මේ මේ ටික භික්ෂු භික්ෂුණීන් මේ මේ ටික තේරුම් ගන්නේ නැත්තේ කියලා ඔබට වැටහෙනවා නම් ඇයි ඔබට වැටහෙන්නේ නැත්තේ ඒ අයට එහෙම තේරුම් යන්නේ නැත්තේ වැටහෙන්නේ නැත්තේ ඇයි කියලා ඔබ මේ සමාජයෙන් ප්‍රශ්න කරන්න කලින් ඔබ ඔබෙන් ප්‍රශ්නයක් අහන්නට ඕන. ඔබ ඔබෙන් අහන ප්‍රශ්නය තමා ඔබට මේ ලෝකයේ අය ගැන අනුන් ගැන හොඳට තේරෙනව වැටහෙනව හිතනවා. ඒ ඇයි ඔබට ඔබ ගැන වැටහෙන්නේ නැත්තේ? ඔබේ අවබෝධය පිළිබඳව ඔබට තේරුම් යන්න තියෙයි. ඒ ප්‍රශ්නයට පිළිතුරු හොයාගත්තාම අපි මේ ලෝකයෙන් එකම ප්‍රශ්නයක්වත් අහන්නේ නැහැ. අපි මේ ලෝකේ අපිට හම්බ වෙන අපිට මුණ ගැහෙන අපි සමග කතා බහට එකතු වෙන කිසිම කෙනෙක්ගෙන් අපි ප්‍රශ්න අහන්නේ නැහැ. අද වෙනකොට පින්නතුනි දෙදෙනෙක් හමු වුණාම පිරිසක් හමු වුණාම ඒ දෙපිරිස ඒ දෙදෙනා අතර ඇතිවෙන සංවාදයේ ප්‍රශ්න නගා ගැනීම සහ පිළිතුරු ලබා දීම කියන කාරණාව සිද්ධ වෙනවාමයි. එංගටි මේ කවුරුත් අවබෝධ කරගන්නට වමනාදී ඔබ මේ ලෝකයේ ගැන හෝ යම් පුද්ගලයෙක් ගැන ප්‍රශ්නයක් මතු කරනවාද ප්‍රශ්නයක් නගනවාද ඔබ මම අපි එකතු වෙලා කතා කරන්නට ඇති විටක අපිත් මේ ප්‍රශ්නය කෙනෙක්ගෙන් විකට අහන්නට ඇති. කෙනෙක් සමග සමහර විට අපි ඒ ගැන කතා කරන්නට ඇති. අපට දවස ගානේ මොහොතක් ගානේ ටිකෙන් ටික ටිකෙන් ටික මේ ජීවිතේ අවබෝධ වෙන ස්වභාවයන් එකිනෙකට එකක් වෙනස් වෙනවා. ඒ නිසා මිනිස්සු මේ ලෝකේ උප්පත්තිය ලැබනකොටම ඥාතිවරු පින්නතුනි නොසිතූ නොවිරු විදිහට ඒ ජීවිතවල වෙනස්කම් ඇති වෙනවා. ඒ අය මනුස්ස ලෝකෙට උප්පත්තිය ලබන මව් කුසේදීම තමයි ඒ වෙනස්කම් ඇති වෙන්නේ. අවබෝධයටපත් වේ යුතු විශේෂම කාරණාව අපි හැම කෙනෙක්ම ලෝකය දිහා බලන හැටි ලෝකයේ දිහා බලන හැටි ස්වභාවය කෙසේ වෙතත් අපි අපි දිහා බලන හැටි නිරන්තරයෙන්ම මෙහෙය විය යුතුයි. අපි අපි දිහා බලන හැටි බුදුරජාණන් වහන්සේ අපිට උගන්වා වදාළේ මා ඇසුරු කරන පරණ පිරිසටත් මා ඇසුරටපත් වෙන කල්යාණ මිත්‍ර වර්තමාන පිරිසටත් කල්යාණ මිත්‍ර පරපුරේ අතීත පිරිසත් වර්තමාන පිරිසත් මේ ඔක්කොම පින්නතුනි වර්තමානයේට එනවා වර්තමානයේ හමු වෙන ඔබ හැම දිනාම අතීතයට යනවා. මේ හැම තප්පරයම අතීතයට යනවා. මේ හැම මොහොතක්ම අතීතයට එකතු වෙනවා. ඒ අතීතයට එකතු වෙන සෑම තත්පරයකම පින්නතුනි අපි හැම කෙනෙක්ම වර්තමානයෙන් මිදෙනවා. අනාගතයේ දෙසේමයි පින්ඇති ඥාතිවරුනි නොපැමිණිච්ච අනාගතයක් අපිට තියෙන්නේ. පැමිණුනේ නැති. අපි සිහියෙන් නුවණින් නිරන්තරව දකින්න ඕන මෙන්න මේ ටික. මේ ලක්ෂණට ඝාතකයේ පුහාමුදුරු ඇයි දැන් ලස්සනට ඉතිපිසෝ ගාතාව කියන්නේ නැත්තේ? ඇයි ලස්සනට ගාතා කියලා මේ පිරිසත් එක්ක ටික වෙලාවක් වන්දනා කරන්නේ නැත්තේ? මේ ප්‍රශ්නය සමහර පිරිසකට ඇති සමහර පිරිසකට නැතුව ඇති. ඥාතිවරු පින්තුනි තථාගත ලෞතුරු භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකෙට පහළ වුණේ ආගමක් නිර්මාණය කරන්නට නොවේ. ඇත්තටම කිව්වොත් පින්නතුනි මේ මල් පහන් සෝඳදුම් පූජ කරලා බුදු පිළිමා වහන්සේ තැන්පත් කරලා දාකරුණන් වහන්සේ වැඩ මේ දේවල් වල තියෙන ශාන්තිය මේ දේවල් වල තියෙන පුණ්‍යවන්ත බව මේ කටයුත්තේ තියෙන සනසිලිදායක බව අනන්තයක් පින්නතුනි ඒව වලට වචන එකතු කරන්න අදහස් එකතු කරන්න බැරි තරම් හැබැයි ඒක දෙයක්. අපි මේ හැම දෙයක්ම ඥාතිවර පින්නතුනි සිද්ධ කරන්නේ මොකක් බලාපොරොත්තු වෙන්ද කුමක් බලාපොරොත්තු වෙන්ද? අපි මේ හැම දෙයක්ම බුදුරජාණන් වහන්සේට සමීප වෙලා සිදු කරන්නේ ඒ බුදුරජාණන් වහන්සේගේ අසීමිත කරුණා මෛත්‍රී ගුණ සම්පත්තිය සිහියේ තියාගෙනයි. ඒ බුදුරජාණන් වහන්සේට নমස්කාර කිරීමේ හැඟීම වන්දනාමාන කිරීමේ හැඟීම අපේ හිත්වල එකතු කරගෙනයි. අපි බුදුරජාණන් වහන්සේට নমස්කාර කරන්නේ වන්දනා කරන්නේ ඒ බුදුරජාණන් වහන්සේගෙන් අපිට යමක් ලැබුණු නිසා මිසක් ලබා ගැනීම පිණිස නෙවෙයි. මොකද අපි බුදුරජාණන් වහන්සේට යම් ආකාරයකට নমස්කාර කරනවාද පුද පූජාවන් තැන්පත් කොට එසේ අපි নমස්කාර කරන්නේ අපට යමක් ලැබුණු නිසායි. ඒ ලැබුණු දේ නිසා තමයි මේ নমස්කාරය නමුත් මේ নমස්කාරය යමක් ලැබුණු පිණිස නෙවෙයි ඒ වගේම ඥාතිවර පින්නතුනේ භික්ෂුන් වහන්සේලා වෙච්ච අපටත් ගිහි වෙච්ච ඔබටත් අපි හැමදෙනාටම වැරදිච්ච තැනක් වරද්දගත් තැනක් මේ බුද්ධ ශාසනය තුල ගමන් කරනකොට තියෙනවා ඒ මාර්ගයේ කියලා දෙනකොට සමහර විට මාවත් වර්තමානයේ වෙනකොට ලෝක සමාජ ගොඩනැගිලා තියෙන විවිධ චරිත තියෙනවා මේ මේ විදිහට මේ මේ විදිහට වෙනස් දහමක් කියනවා කියලා. ඉතින් ඇත්තටම වෙනස් තමයි. ඒ වෙනසට හේතුව ඥාතිවර පින්නතුනේ කාලාන්තරයක් තිස්සේ සවිශාල දීර්ඝ කාලයක් තිස්සේ මේ බුද්ධ ශාසනයට එකතු වෙලා තිබිච්ච වැරදි භාවිතයන් වැරදි ක්‍රම උපායන් ඒවා පාවිච්චි කරගත්ත දේ ආකාරයේ අදහස් වල වැරදි අදහස් මෙන්න මේව නිසා නිවැරදි ධර්ම මාර්ගයේ ත්‍රිපිටකාගත ධර්මයේ ත්‍රිපිටකයේ තියෙන කරුණු වලින් සමාජගත කරනකොට ඇත්තටම වෙනදට ත්‍රිපිටකයේ පාවිච්චි කරපු ඒ ත්‍රිපිටකයේ තිබිච්ච සූත්‍ර කොටස් ගාථා ධර්ම අරගෙන සමාජයේ ධර්මයේ කියපු නමස්කාර කරපු වන්දනා කරපු ස්වාමීන් වහන්සේලාටත් ගිහි යත්තන්ටත් අදට දකින්න ඇසුරු කරන්න හම්බෙන්නේ මේ ත්‍රිපිටකයම තමයි. ගැටලුවකට තියෙන්නේ මේ ත්‍රිපිටකයේ තියෙන ඒ ඒ සූත්‍ර නියමාකාරයෙන් සමාජගත නොවිච්ච එකයි. සමාජගත කළ හැකි අත්‍යවශ්‍ය සූත්‍ර පමණක් සමාජගත කළා අනිත් සූත්‍ර සත්‍යයනා නොකර හිටියා. ඒ වගේම කතා නොකර හිටියා. අපි පැවිදි වෙලා වසර 12ක් 13ක් පමණ ගත වෙන තුරුත් මේ ත්‍රිපිටකයේ නිවැරදි සූත්‍ර ධර්ම මාර්ග සොයා ගන්න මඟ පෑදලා තිබෙන්නේ නැහැ. පසු කාලීනව මේ ත්‍රිපිටකය හසුරු කරන්න පුළුවන් පඬිතු ස්වාමීන් වහන්සේලාගේ ඇසුර ලැබෙනකොට මේ සූත්‍ර විග්‍රහ කරගන්නකොට තමයි බුද්ධ ශාසනය කියන්නේ මොකක්ද කියලා නිවැරදි මාර්ගය අපිට හම්බ වෙන්න පටන් ගන්න. මම ඊටාම කෙටියෙන් මේක කියලා අවසන් කරනවා. ඒ තමා පින්නතුනි සිද්ධාර්ථයන් වහන්සේ මේ ගිහිගෙන් නික්මලා මේ ගමන ඇවිත් සම්මා සම්බුදු බවට පත් උනේ මොකද්ද හේතුව? හේතුව තමයි එකම හේතුව මේ මිනිස්සු විඳින දුක. මේ සත්වයා විඳින දුක ඔබත් මමත් මේ මොහොතේ යම් දුකක ඉන්නේ යම් වේදනා ස්වභාවයක් තියෙනව නැතුව නෙමෙයි ඒක විවිධාකාර වශයෙන් විවිධ පුද්ගලයන්ට විවිධ විදිහට ලැබෙන්නේ දැනෙන්නේ ඉතින් සිදුහත් කුමාරයා පින්නතුනි ඒ තමන්ගේ ජීවිත ගමන ආරම්භ කළා ගිහින් ඉක්මලා යම් අරමුණක් ඇතුව ඒ අරමුණ තමයි මේ දුක නැති කරන්න තියෙන ක්‍රමය මොකද්ද විසඳුම මොකද්ද හොඳට මේක හිතට අරගෙන මේවා අහලා තියෙන ඒවා සිදුහත් කුමාරයව මන් දන්නේ නැද්ද ගිහි ගෙයින් ඉක්මුණා කියලා මම දන්නේ නැද්ද ඔව්ව අලුතෙන් අහන්න එව්වද මං ඕව හොඳට දන්නවා කියන පඬිතකම ගන්න එපා බොහෝම මේ වෙලාවේ යටහත් වෙන්නේ ඊටාම සංසුන් කරගන්න මනස පින්නතුනි ඉතිපිසෝ ගාතාව ජීවිත කාලෙම කිව්වත් අපිට පරණ නෑ. දන්නවා කියලා කියන්නේ නෑ. එහෙනම් මේකත් ඒ වගේ තමයි. මේක හොඳට බුද්ධිමත් ඉතාම ඥානවන්තව මනසට හුරු කරගන්න ඕන. කාටවත් වැරදි කියන්නේ නෑ මම මේ මතක් කළේ ත්‍රිපිටකය අසුරු කරන්න පුළුවන් පාණ්ඩිත්‍ය ලැබුණත් මේ ධර්ම කොටස මනසේ අවබෝධ නොවිච්ච පිරිස් ඉන්නවා. ඒ අය අතරේ ඒ තත්වයේම ඉන්න මේ ධර්මයේ වැටහිච්ච පිරිසක් ඉන්නවා. ඒ නිසා මේ දෙපිරිසම ඉන්නවා. සිද්ධාර්ථයන් වහන්සේ ගිහිගෙන් නික්මලා පින්නතුනේ ආලාර කාලාම උද්දකරාම පුත්ත කියන මේ දෙදෙනාත් හමු වුණා. ඒ දෙදෙනා හමු වෙලත් ඒ ගුරුවරුන් දෙදෙනාගෙන් හත්වෙනි සමාපත්තියට අටවෙනි සමාපත්තියට සමවැදෙන ආකාරය පිළිබඳව උගල කියාගත්තා. දැන් මේ අපේ වැඩසටහනේ මේ භාවනා කටයුත්ත ධර්මානුශාසනාව මේ දෙකම එකටමයි මේ යන්නේ. මේ වෙන මොකුත් නෙමෙයි ඒ භාවනාවට මේ ධර්මයේ අනුශාසනාවට මේ සියලු කරුණු වලට අපි එකතු වෙලා මේ කතා කරගෙන යන්නේ. පින්නතුනේ ආලාර කාලාම ළඟට සිද්ධාර්ථයන් වහන්සේ වැඩම කළහම සිද්ධාර්ථයන් වහන්සේට සත්වෙනි සමාපත්තියට සමවැදෙන ආකාරය පිළිබඳව උද්දකරාමයන් පැහැදිලි කරනකොට පින්නතුනි ආලාර කාලාමයන් පැහැදිලි කරනකොට ආලාර කාලාමයන්ගේ කටින් හත්වෙනි සමාපත්තියට සමවැදෙන ආකාරය පිටවෙන්න කලින් ඒ තොල්පටවල් සෙලවෙනකොටම සිද්ධාර්ථයන් වහන්සේ බලාගෙන හිඳලා ඒ වචන තොල්පොටවල් වලින් නික්මෙන්නට කලින් ඒ ඉස්සෙන පහත් වෙන තොල්පොටවල් එකට වැඩෙන රිද්මය බලලා වචන අඳුනගෙන වචනය පිටත් වෙනකොටත් පින්නතන සිද්ධාර්ථයන් වහන්සේගේ මනසේ කියන කාරණාව ක්‍රියාත්මක වෙලක් ඉවරයි. එතරම්ම අනවරාග්‍ර සංසාරේ පාරමී පිරුවා. කුසල් සම්පූර්ණ කළා. මේ පිළිබඳව ආලාර කාලාමයන් දැනුවත් කරලා අවසාන වෙනකොට හත්වෙනි සමාපත්තියට සමවැදෙන්න අවශ්‍ය සියලු වටපිටාව හැදිලා ඉවරයි. ඥාතිවර පින්නතුනේ සිද්ධාර්ථයන් වහන්සේට ඉගෙන ගන්න කෙනෙක් මේ විශ්වතලයේ හිටියේ නෑ. උද්දකරාම පුත්ත කියන්නේ රාම කියන ආචාර්යින්ගේ පුත්‍රයා. මේ උද්දක රාම කියන්නේ තාත්තගේ පුතා තාත්තට හැකියාව තිබුණට පුතාවට පුතාට තිබුණේ කියලා දෙන්න පුළුවන්කම විතරයි. අන්න අහු වෙනවා තැන. ක්‍රමය දන්නවා හැබැයි ඒ තැනට යන්න බෑ. එහෙම අය මේ ලෝකේ ඕන තරම් ඉන්නවා. සිද්ධාර්ථයන් වහන්සේට කලින් වගේම පින්නතුනේ මේ කාරණාව කියනකොටම අවබෝධ වෙලා ඉවරයි. ඒ නිසා ඉදිරිපත් කරපු අදහස් වලදී මවිතයටපත් වෙන උද්දකරාමයන් ගුරුකුලයේම බාර දෙනවා මේක සම්පූර්ණයෙන් බාරගෙන කරගෙන යන්න. සිද්ධාර්ථයන් වහන්සේ අටවෙනි සමාපත්තියට සමවැදෙන ආකාරයක් ඉගෙනගත්තත් එතනත් අතහැරලා එතනිනුත් නික්මෙනවා. බ්‍රහ්ම ලෝක තලයේ උපදින්න පුළුවන් භවනා ක්‍රම දැන් මේ ඉගෙන ගත්තා. බ්‍රහ්ම ලෝකෙවත් උත්පත්තිය ලැබීම නෙමේ සිද්ධාර්ථයන් වහන්සේගේ අරමුණ. සිද්ධාර්ථයන් වහන්සේ ඒ ඒ තැන්වලිනුත් නික්මෙනවා. ඒ ඒ තැන්වලිනුත් නික්මෙමින් උන්වහන්සේ කොහෙටද මේ වඩින්නේ? උන්වහන්සේට අවශ්‍ය කරන ඥාතිවර පින්තුනි සදාකාලික සැනසීම. තව කොහෙවත් ආයේ නැවත තැනක උපදින්න නෙමෙයි මේක ඉවර කරන්න. තව කොහෙවත් භවයක උප්පත්තිය ලැබීමේ අරමුණක් සිද්ධාර්ථයන් වහන්සේට නැහැ. සිද්ධාර්ථයන් වහන්සේට තිබ්බේ මේ සසර ගමන සහ මුලින්ම මෙතනින්ම අවසන් කිරීමේ උවමනාවක්. පින්නතුනි ඒ නිසා තමන් වහන්සේ විසින් වීර්යය කරලා අවබෝධ කරගත්ත මේ ලෝක ස්වභාවය අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා උන්වහන්සේ අවබෝධ කළා. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවයෙන් යුක්ත ලෝකයේ ස්වභාවය පිළිබඳව උන්වහන්සේ මනාකොට අවබෝධ කළා. සම්මා සම්බුද්ධ කියන ඥාණයෙන් දැනවදාලහම අඩුවක් පාඩුවක් නැහැ. එහනුව ලෞතුරු භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා පින්නතුනි මේ ලෝකයේ සියල්ල අනිත්‍යයි. ඒ නිසා දුකයි. දුක් ඇති වෙනවා නම් මට මගේ මේ ජීවිතයට මගේ හිතට මගේ කයට මගේ කියන දෙයක් මේ ලෝකේ තේනවා නම් මට උවමනා විදිහට පවතින්න ඕන නමුත් මට උවමනා විදිහට පවතින්නේ නැත්නම් මේ කිසිවක් මගේ වෙන්නේ නැහැ එහෙනම් වෙනස් වීම ඇති වෙනවා නම් දුක් ඇති වෙනවා නම් මම කියලා කෙනෙක් නැහැ මගේ කියලා දෙයක් නැහැ මෙන්න මෙතන අවබෝධ කරගන්න දන්නවා ඒක ගැන මම දන්නවා. ඒ දන්නවා කියන එකට වඩා වෙනස් ඥාතිවර පින්නතුනි අවබෝධ වීම. දන්න බව හුඟක් අය දන්නවා. නමුත් අවබෝධ වූ බව දන්නේ තමන්ම විතරයි. දන්නා බව හුඟක් අය දැනගත්තාට අවබෝධ වූ බව දන්නේ තමන්මයි. පුද්ගලයෙකුගේ මනසේ අවබෝධ ශක්තිය තව කෙනෙකුට දකින්න පුළුවන් නම් මේ ලෝකයේ මීට වඩා වෙනස්. සාරිපුත්ත මහරහතන් වහන්සේ දවසක් ඥාතිවරු පින්නතුනි ස්වාමීන් වහන්සේ නමක් වාඩි කරවගෙන උන්වහන්සේ අරහත් භාවයට පත්කිනීමේ අරමුණින් ධර්මයේ දේශනා කළා. නමුත් මේ ස්වාමීන් වහන්සේ ඒ වෙනකොටත් අරහත්ත්වයට පත් වෙලා හිටියේ. ශාසනයේ දෙවෙනි තැන හිමි මේ සාරිපුත්ත මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ අර අරහතුන් වහන්සේගේ අරහත් ස්වභාවය නොදකයි රහත් කරවුණු පිණිස ධර්මයේ දේශනා කරා. බුදුරජාණන් වහන්සේ ආමන්ත්‍රණය කළා සාරිපුත්තයන් වහන්සේට කතා කළා සාරිපුත්තේනි ඔය ස්වාමින් වහන්සේ රහත් වෙලයි ඉන්නේ. ඔය උත්සාහය ඔය ව්‍යායාමය දැන් නවත්තන්න ප්‍රතිඵලයක් නෑ ඇතිවෙන්න ඕන ප්‍රතිඵලය ඇති වෙලා අහවරයි සාරිපුත්තයන් වහන්සේටත් රහතන් වහන්සේ නමකගේ හිත දකින්න බැරි වුණා නම් මේ ලෝකයේ එතනින් මෙහාට පල්ලැහැ ඉන්න මේ අනන්තයක් විශ්වයේ අනන්තයක් අක්කලේ අනන්ත සත්වයෝ කෙසේනම් සත්වයින්ගේ සිත් දකින්නද පින්නතුනි එසේ දකින්නට පුළුවන් සිත් ඇත්තෝ සිටිනවා ඒත් ඒ අය බහුතරයක් වෙන්නේ නැහැ ඊටාම සොළුතරයක්මයි ඥාතිවර පින්නතුනි මොකද්ද මේ බුදුදහම මේ බුදුදහම පෙන් ඇති ඥාතිවරුනේ අපිට හරි පැහැදිලි දැන් අපිට අලුතෙන් හොයාගෙන යන්න එකක් නැහැ අලුත් බුද්ධහගමක් හැංගිලා තිබිච්ච බුදුදහමක් ඒ මුකුත් ප්‍රශ්න අපට දැන් නැහැ. අපිට තියෙන එකම ප්‍රශ්නය මේ තණ්හාව කොහොම හරි ටිකෙන් ටික ටිකෙන් ටික දුරු කරලා දාන එක විතරයි. ඒකට ක්‍රමය හැදිලා තියෙන්නේ. ඒකට අවශ්‍ය ක්‍රම පිළිවෙතක් තියෙනවා. අපිට වැඩ කරන්න විතරයි තියෙන්නේ. පින්වත්නි ඥාතිවරුනි තථාගත ලෞතුරා බුදුරජාණන් වහන්සේ වැඩ ඉඳලා කාශ්‍යපාදී මහා රහතුන් වහන්සේලා සාරිපුත්ත මෞද්ගල්‍යානාදී මහා ශ්‍රාවක පිරිස ස්වාමින් වහන්සේලා වැඩ ඉඳලා එදා කාලේ මේ නිර්වාණමග සාර්ථක කරගන්න බැරි පිරිස් මේ ලෝකෙ හිටියා. එහෙනම් බුදුරජාණන් වහන්සේ වැඩ හිටියක් මේ ලෝකෙ බැරි වෙන පැත්තෙන් තියෙනවා. ඒ බුදුරජාණන් වහන්සේට බැරි නිසාවත් පුළුවන් නිසාවත් නෙවෙයි. Tamanta බැරි නිසා. එහෙනම් අද කාලෙත් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. මගේ විතරාගී නික්ලේශී ආර්ය උත්තම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජීවමානයි. ඒ උතුම් මහා රහතන් වහන්සේලා පින්නතුනි මේ මොහොතේ හැම තැනකම අපට ජීවමානයි. උන්වහන්සේලාගේ ශාන්තියේ ශක්තියේ කිසිදු අඩුවක් නැහැ. ගැටලුව වෙලා තියෙන්නේ අපි මේ මාර්ගයට හරියට බැහැලා නැති එකයි. අපි මේ මාර්ගයට හරියට එකතු වෙලා නැති එකයි. මම පහුගිය වැඩසටහනේදී මතක් කළා කලසුදු මිශ්‍ර කර්ම කලසුදු මිශ්‍ර විපාක කියලා. ඒ කලසුදු මිශ්‍ර කර්මත් කලසුදු මිශ්‍ර විපාකත් අදත් එහෙමමයි. අද මේ පින්කම පවත්වන මොහොතේ ආරම්භක මොහොතේ මැදත් අවසානයේ කොහොම වේද මම දන්නේ නැහැ. අපි පින්නතුනි එකම රාමුවක හිටියොත් අද කරගන්නේ කළුයි සුදුයි මිශ්‍ර ඒවමයි. ඒ නිසා අපි සිහියටපත් වෙවේ සිහියටපත් වෙවේ ඒ සිහියෙන් යුතුව මේ උත්තරීතර මාර්ගය දකින්නට ඕන. අපිට පැහැදිලි ආශාව තමයි නැති කරන්න තියෙන්නේ. ආශාව නැති කරන ක්‍රම අපිට පැහැදිලි කරලා දීලා තියෙන්නේ. අපට ආර්ය ශ්‍රාමික මාර්ගයට අනුව කටයුතු කරන්නට තියෙන්නේ පන්සිල් රකින්න, අටසිල් රකින්න, දසසිල් රකින්න තියෙනවා. උපසම්පදා සීලය රකින්න තියෙනවා. මාර්ග හදලා පෙන්වලා දීලා තියෙනවා. ඒකායනෝ භික්කවේ අයං මග්ගෝ සත්තානං විසුද්ධියා. මේ సంతානයේ මේ චිත්තය මේ සිත කෙලෙස් වලින් පිරිසුදු කිරීම උදෙසා එකම මාර්ගයයි තියෙන්නේ. ඒ තමා මේ සතර සතිපට්ඨානය වැඩිම. පින්නතුනි අපේ සමහර අය තරක කරනවා. පින්කම් කරපුවාමත් නිවන් දකින්න පුළුවන් කියලා. ඔව්. බැරි මේ සෑම පින්කමකින්ම නිවන් දකින්න පුළුවන්. හැබැයි මාර්ගය බොහොම දිගයි. බොහොම දුරයි. ඒ පාර දිගටම තියෙනවා ගොඩක් දුර යන්න තියෙනවා. පින් ඇති ඥාතිවරුනි භවයකින් භවයකට යනකොට ඒ භවයකින් භවයකට යන ගමනේ තියෙන අවිනිශ්චිත භාවය නිතරම වැඩි. සංසාරගත අකුසල කර්ම කොහෙන් ඇවිල්ලා විපාක දෙන්න තියෙනවද කියලා මරණාසන්න මොහොතේදී කවුද දන්නේ? අනාගතය දිහා බලන්න කාටවත් බෑ. ඒ නිසා බ්‍රහ්ම ලෝකේ උප්පත්තිය ලබන්න අර කර්මීය සූත්‍රයේ අවසාන මතක් කළා පින්නතුනි නැවත මව් කුසකට එන්නේ නැහැ කියලා එන්නට බ්‍රහ්ම ලෝකේ යන්න පුළුවන් ඒත් භාග්‍යවතුන් වහන්සේ බ්‍රහ්ම ලෝකේ යන්නේ නැතුව ඉන් මෙහා පිළිතුනේ ඉන්නවත් බ්‍රහ්ම ලෝකෙට යන්නවත් නෙවෙයි මාර්ගය සොයාගත්තේ. බ්‍රහ්ම ලෝකෙත් නොයා නැවත කොහෙවත් ලෝකෙට යන්නේ නැතිව කිසිම ලෝකයක් නැතිව ලෝකය නැති කරන මාර්ගය අවබෝධ කළා. එහෙනම් නැති කරන්න තියෙන තණ්හාව නම් ආශාව නම් ඒ තණ්හාව ආශාව නැති කරන මාර්ගය තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙනවා නම් අපිට තියෙන්නේ ක්‍රියාත්මක කරන්නයි. අපි තවමත් පින්නතුනි මොකද කරන්නේ? අපි තවමත් උත්සාහ ගන්නේ නැතුව උත්සාහ ගන්න තියෙන මාර්ගයේ විවිධ වටපිටාවන් හදා හදා අපි නිරන්තරව කාලය ගත කරනවා. බැඳීම් නිසා, බලාපොරොත්තු නිසා, ප්‍රාර්ථනා නිසා අනාගතයේ අපේ හිතේ තියාගත්ත විවිධ විවිධ වැඩපිළිවෙළවල් නිසා අපි මේ මාර්ගය අහුරගෙන පින්යති ඥාතිවරුනි අපි පින් කරන්න ඕන කුසල් බවට පත් වෙන්නයි බුදුහාමුදුරුවෝ අර කුක්කුරවතී සූත්‍රයේ සඳහන් කරපු කලොත් සුදුත් නැති කර්ම කලොත් සුදුත් නැති විපාක කළුත් සුදුත් නෑ කරන කර්මයේ කළුත් සුදුත් නෑ ලබන විපාකයේ ඒ තමයි කර්ම ක්ෂය කරන්නේ අන්න බුදුහාමුදුරුව පෙන්වලා දෙනවා කර්ම ක්ෂය කරනව නැති කරනව දුරු කරලා දානවා මුකුත් කර්ම දැන් නෑ එහෙනම් නිබ්බාන ඉවරයි අවසానයි මේ සසරේ ගමන මේ භාවනාව පින්කමක් වුණොත් ඒ පින්කම ඥාතිවර පින්නතුනි නැවත යමක් ලබනු පිණිස ආනිහංස බලවත් වීම පිණිස හැරෙනවා. හැබැයි අපි පින්නතුනි නුවණින් සිහියෙන් යුතුව මේ පින්කම ආශාව දුරු කිරීම කෙලෙස් දුරු කිරීම කියන කාරණාව අරමුණු කරගෙනම කරනවා. නමුත් පින්නතුනි මේ පිරිස එකතු වෙලා වැඩ කටයුතු කරනකොට සියලු දෙනාම කෙලෙස් දුරු කරන නැති නිසා විවිධ පුද්ගලයෝ විවිධයි. පුද්ගලයෙක් පින්නතුනේ එක විදිහක්, තව පුද්ගලයෙක් තව විදිහක්. එයා කතා කරන භාෂාව, කතා කරන ස්වරය, ඒ වගේම පිට කරන වචනවල තියෙන වේගය අඩු බව වැඩි බව, එයාගේ කටහඬේ ස්වභාවය මේ මේ ආකාරය අනුව පුද්ගලයන්ගේ ස්වභාවය වෙනස් වෙනවා. නමුත් අපි වැඩ කරනකොට පොදු එකට එකතු වෙලා ඒ වචනවලදී පවා ගැටෙනවා. ඒ හැඩයේදී පවා ගැටෙනවා. ඒ අදහස් වලදී පවා ගැටෙනවා. ගැටෙනවා කියන එක පිළිගන්නේ නැතුව කෙනෙක් කියන්න පුළුවන් නෑ නෑ මම නම් ගැටුනේගේ නෑ ගැටෙන්නේ නැහැ කියලා. ඒ ඒ අතුලාන්තයේ දන්නේ පින්නතුනි ඔවුනොවුන්ම විතරයි. තමා තුළ ඇති සකස් වෙච්ච බව පෙන්වන්න සමහර විට නෙමේ බොහෝ විට පුද්ගලයෝ තමා තුළ ඇති යථාර්ථය මතු කරන්නේම නෑ. මම වුණත් පින්නතුනි එක්කෝ ඒ කෙනාගේ හිතරිදී කියලා හරි එහෙම ගැටලුවක් නෑ කියලා පෙන්වන්න හරි අපි වසන් කරගෙන කියනව නෑ නෑ ගැටලුවක් නෑ ප්‍රශ්නයක් නෑ හරි හරි කියලා කියනවා ඒත් අපිට ඩිංගක් හරි රිදිලා අපිට ටිකක් හරි ඒ බව දැනිලා පින්වත්නි ඥාතිවරුනි ඊටාම ඥානවන්තව දකින්න ඊටාම සිහියෙන් හොඳ බුද්ධියෙන් කල්පනාවෙන් දකින්න තථාගත බුදුහාමුදුරුව අපට නිර්වාණ මඟ සකස් කරගන්න මාර්ගය පෙන්වා දී බදාලේ තව එක්කහු වෙන රැස් වෙන ගොඩ ගැහෙන තවත් දේවල් හදාගන්න මාර්ගයක් නෙවෙයි. භාවනාවක් සිද්ධ කරනකොට කර්ම රැස්වීමක් නැහැ. කර්ම සිද්ධ වීමක් නැහැ. කර්ම ඡය වීමකට එකතු වීමකුයි තියෙන්නේ. භාවනාව පටන් ගන්නවා කියන්නේ කලුත් නැහැ, පින්නතනි සුදුත් නැහැ. පින්කමක් නෙවෙයි. පින්කමක් තමයි. ඒ වුණාට පින්කමක් නෙවෙයි. ඒක පුදුම කතාවක්. ඒ පින්කම කියන්නේ පින්නතනි සමාජයේ කතා කරන පින්කමක් නෙවෙයි. මොන පින්කමක්ද? ඒක ඥාතිවර පින්නතනි පිනක් පවක් දෙකම නැති කරන එකක්. ආන්න ඒක කලුත් නෑ සුදුත් නෑ විපාක පින්නතුනේ කලුත් නෑ සුදුත් නෑ. එහෙනම් දැන් අපි මේ භාවනාවකට සිත යොමු කරනකොට අපි කරන්නේ අපේ හිතේ තියෙන විසිරිච්ච බව එක්තෙන් කරන එකයි. හිත එහෙ මෙහි විසිරීලා තියෙන එක නැති කරලා හිත එක අරමුණකට ගන්න එකයි. භාවනා ක්‍රම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා සමහර අවස්ථාවලදී ඒ ඒ චරිතවල ස්වභාවය අනුව කුසල අකුසල ස්වභාවයන් අනුව ඒ ඒ පුද්ගලයාට සිත එකඟ වෙන එක එක ක්‍රම තියෙනවා. ඒ අනුව වෙනස් වෙනවා. නමුත් ලොකු දෙයක් නෑ වෙන්නේ එකම දෙයයි. හිත එකඟ කරගන්න එක තමයි අවසානෙට කරන්න හිත එකඟ කර ගැනීම තුල සිද්ධ වෙන්නේ මේ හිතට ඇස කන නාසය දෙව ශරීරය කියන ඉන්ද්‍රිය පහෙන් එන අරමුණු පින්නතුණි එක එක එක එක වහලා අපි එකතැනකින් විතරයි අරමුණු ගන්න. මොකද්ද? ඒ භාවනාවට ඇති කරගත් අරමුණ. අපි සිත එකඟ කරගන්නේ අපි භාවනා කරන්නේ මොන අරමුණේ ඉඳලාද? කුමන අරමුණක ඉඳලාද අපි භාවනා කරන්නේ? ඒ ඉන්න අරමුණ තමයි එකම අරමුණ. ඒකෙහා වෙන වෙන අරමුණු මොකක්වත් නැහැ. භාවනාවකට අපි ගන්න අරමුණ අපේ කෙලෙස් වැඩි කරන්නේ නැහැ. අපේ ආශාව තණ්හාව දියුණු කරන්නේ නැහැ. ඒ ගන්න අරමුණෙන් පින්නතුනි අපේ කෙලෙස් දුරු කරනවා අඩු කරනවා. ඥාතිවරු පින්නතුනි දැන් අපේ මේ ඇති වෙන සිතේ එකඟ බව තුල සිතුවිලි ගලාගෙන යන ක්‍රමය වෙනස් වෙනවා. දැන් සිතුවිලි හතර වටින් ගලන්නේ නැහැ. එක කාරණාවකටම හිත එක්තැන් කරලා යොදවගෙන තියාගන්නවා. දැන් මෙතනදි කරන්නේ ආසහිතන වැඩන්නේ. ආශාව නැති වෙන වැඩ. ආශාව නැති වෙන වැඩක් සිද්ධ වෙනකොට පින්නතුනි කර්ම කියන ඒවා ක්ෂය වීම කියන එක වෙනවා. ආශාව නැති වෙනම නම් කර්ම ක්ෂය වෙනවා. කර්ම දුරු වෙනවා. කර්ම නැති වෙනවා. මොකද ආශාව හින්දානේ කර්ම කරන්නේ. ආශාව හින්දානේ කර්ම වෙන්නේ. ආශාව දුරු වෙනකොට කර්ම දුරු වෙනවා. ඥාතිවරු පින්වත් කවුරුත් වීර්ය කරන්නට ඕන මේක අවබෝධ කරගන්න. පින් සිද්ධ වෙනකොට ඒ පින් ආනිසංස හැටියට විඳින්න ලබන්න සංසාරේ උපදින්න වෙනවා. සංසාර භව ගමන යම් යම් භවයකින් භවයකට අපිට යන්න වෙනකොට ඒ භව අවිනිශ්චිතයි. නිශ්චිත නෑ හරියටම. ඒ නිසා මේ ආනිසංස විඳින්න සංසාරේ භවවල යන්න සිද්ධ වෙනකොට තවත් දුක් එකතු වෙන එකයි වෙන්නේ. බුදුහාමුදුරුවෝ මේ දහම් දේශනාවේ ලෝකෙ කොහෙවත් කාටවත් තවත් ස්ථානයක උපදින්න කිසිම මාර්ගයක් පෙන්වන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කාටවත් තව තැනක උපදින්න එක ඉඩක් වෙන් කරන්නේ නැහැ. එක තප්පරයකට භාග්‍යවතුන් වහන්සේ මේ සසර ගමනේ නැවත උපදින්න එක හොඳයි කියලා කොතනවත් දේශනා කරන්නේ නැහැ. උන්වහන්සේ දේශනා කරන්නෙම පින්නතුනි නැවත භවයක ඉපදීම, පංචස්කන්ධයක් සකස් වීම, ජාති කියන தත්වයටපත් වීම දුකයි කියන එකයි. වෙන මුකුත් භාග්‍යවතුන් වහන්සේ පින්නතුනි මේ සසර ගමනේ අපට මේ තරම් පැහැදිලිව දේශනා කරන්නේ මේක තමයි පැහැදිලිවම දේශනා කරන ප්‍රධානම දේ හේතුව මේක වඩා යමක් විශේෂ වෙන්නේ නැති නිසා එහෙනම් බුදුහා මුදුරෝ අපට මේ භවයේදීම අරහත්ත්වයට පවාපත් වෙන්න මාර්ගයේ දේශනා කරලයි තියෙන්නේ. ඒකේ අඩුවක් කොහෙවත් නැහැ. ඕනම කෙනෙකුට වීරිය කළොත් මාර්ගය හරියට වැඩුවොත් හරියට උත්සාහ කළොත් මේ භවයේදීම රහත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මාර්ගඵල නිවන් අවබෝධයේ පිණිස කටයුතු සම්පූර්ණ කරගන්න පුළුවන්. සෝවාන් මාර්ගයට හරියට කෙනෙක් බැහැලා කටයුතු කළොත් වීදී කළොත් ඒ සෝවාන් මාර්ගයේ ඉන්න කෙනා සෝවාන් ඵලයටපත් වෙලයි මරණයටපත් වෙන්නේ. මේ නෝනම කෙනෙක්. එහෙනම් කෙනෙකුට සෝවාන් මාර්ගයට එන්න පුළුවන් වෙන්නේ එයා සංසාරේ සෝවාන් මාර්ගයට එන්න පුළුවන් මඟ හදාගෙන තියෙන හින්දා. මේ භවයේදී හරි වීර්යය කළොත් එන්න පුළුවන්. හැබැයි බුදුබණ අහන්න ලැබෙන්නේ ඒ බුදුබණ අහන්න එන්න හිතෙන්නේ සිල්වත් වෙන්න ගුණවත් වෙන්න හිතෙන්නේ ඒ තැන්වලට ඇවිල්ලා වීර්යයෙන් යුතුව ඒ කටයුතු කරන්නේ සසරේ ඒ කුසල් මඟ හදාගත් අයම තමයි. අපි කියයි පින්නතුනි අසවලාට පින්කම කියලාත් ආවේ නැහැ. කිසි වමනාවක් නැහැ. ඇවිල්ලා මේ කටයුත්ත කළේ නැහැ. නමුත් ඒක වැරදි ඒ ප්‍රකාශය. ඒ අයට එන්න නොවෙන්නේ යම් හෝ හේතුවක් මත. සමහර විට මේ කටයුත්තට නැවිත් gedare ඉඳගෙන මේ වෙලාවේ භාවනා කළොත් අපිට දොස් කියන්න බෑ. කොයි තරම් වටිනවද? එහෙම නොකර වෙන කටයුත්තක යෙදුනොත් ඒකත් එහෙමයි. ඒක වටින්නේ නැහැ. කුසල් සිද්ධ වෙන ආශාව නැති කරන වැඩක් නෙවෙයි නම් ඒක වැඩක් වෙන්නේ නැහැ. කාටවත් දොස් කියන්න බෑ. ඒ ඒ අයගේ ලැබීම් ස්වභාවය කුසල් අකුසල් ස්වභාවය පින්පව් ස්වභාවය අපි වීරිය කිරීමයි කල යුත්තේ එහෙනම් අපි කුමකටද වීරිය කළ යුත්තේ මේ බුද්ධ ශාසනයේ බුදුහාමුදුරුව වීරිය කරන්න කියන්නේ ආසාව ඇති වෙනතන් නැති කරලා දාන්නමයි පින්නතුනි මා ඔබට බොහෝසේ ආශිර්වාද කළොත් ඔබට සතුටුයි. මා ඔබට බොහෝසේ පින් දුන්නොත් ඔබට බොහෝසේ සතුටුයි. මා ඔබේ ගුණ බොහෝසේ වර්ණනා කළොත් ඔබට බොහෝම සතුටුයි. ඔබ සමග බොහෝ වෙලා කතා කර කර හිටියොත් ඔබට සතුටුයි. ඔබේ නම කියලා කතා කළොත් ඔබට බොහෝම සතුටුයි. ඔබටම යමක් කියනවා නම් ඔබ කැමතියි. ඔබව ප්‍රධාන කරගන්නවා නම් ඔබව මුල් කරගන්නවා නම් ඔබ කැමති ඔබට සතුටුයි මේ සතුටු හිතෙන කැමැති හිතෙන ආස හිතෙන ඒවා තමයි ඔබවත් මාවත් මේ සංසාර දුකටපත් කරන්නේ අපිට පින්නතුනි මේවා ඉවසන්න බැරි නම් අපිට මේවා ඉවසලා දරාගෙන පාලනය කරන්න බැරි නම් අපි බුද්ධ ශාසනයට එකතු වෙලා නැහැ පන්සලට දාණය අරගෙන ගියාම ඒ දාණය තැන්පත් කරලා බුද්ධ පූජාව පූජා කිරීම වන්දනා කිරීම নমස්කාර කිරීම සිද්ධ කිරීම කරනවා නම් ලස්සනට අපි ඒකට ආසයි අපි ඒකට කැමතියි. අපි කියනවා ලස්සන බුද්ධ වන්දනාවක් කළා. හරීම සතුටුයි. ඒක හරි. හැබැයි මේ ලෝකේ ලස්සනම පින්නතුනේ අවබෝධයටපත් වීම මිසක් ඉන් මෙහාට කිසිම දෙයක් ලස්සන නැහැ. ඉන් මෙහාට කිසිම දෙයක් ලස්සන නැහැ. අවබෝධ වීම තමයි ලස්සනම. එහෙනම් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ බුද්ධ පූජාව තැන්පත් කරලා নমස්කාර කිරීම වන්දනා කිරීම Tamanගේ වැඩ. අපිට එකතු වෙලා කරන්නත් පුළුවන්. නමුත් බුදුහාමුදුරුවෝ පෙන්වලා දෙනවා බොහෝ කර්ම කරනකොට කළු වේවයි සුදු වේවයි සිද්ධ වෙනවා ඒ නිසා නිතරම පින්නතුනේ මේ නිර්වාණ මාර්ගයේ ගමනට බැහැගත්තු කෙනා කටයුතු බොහෝ වලින් නික් වෙනවා අපකිච්චෝ අපකිච්ච අල්ප කෘත්‍ය වැඩ අඩු ඒ නිසා සමහර විට මම ඔබට කියනවා පන්සල් සමාදන් වෙලා එහෙනම් බුදුන් වදින්න බුද්ධ පූජාව කරන්න ඔබට තියෙන තනියම ඔබේ පාඩුවේ ඔබට කැමති විදිහකට වඳින්නයි මාත් එක්ක ඉඳගත්තාම මට ඕන විදිහට වඳින්න එපා. මම වන්දනා කරන විදිහට තාලෙට හඬට වන්දනාව සිද්ධ නොවෙනකොට මගේ හිත එකද වෙන්නේත් නැහැ. මං ඔබට ඕන විදිහට වඳින්න වෙනවා. එතකොට මම ඔබට ඕන විදිහට වඳිනකොට එතනක් ගැටලුවක්. මොකද ඔබ වන්දනා කරන්නෙම නැති වුණොත් මට වඳින්නත් නැහැ. ඒ නිසා මේ කාර්ය අවුලක්. හොඳම දේ තමයි ඔබට කැමති විදිහට ඒ කර්මය කරගන්න ඉඩ හරින එක. මා මේ සසරේ කර්ම අඩු කරගන්න වීර්ය කරනවා නම් ඔබට පින්තුනි වීර්ය කළ යුතුයි කර්ම අඩු කරගන්නයි. මා ඔබට බොහෝ දිග පින් වාක්‍යයක් කියලා පින් අනුමෝදන් කරන්නේ නැහැ. මා ඔබට බොහෝසේ සෙත් පතන්නේ රෝග සුව වේවා නිදුක් වේවා නිරෝගී වේවා රෝග පීඩා දුරු වෙලා අපලෝ දෝෂ ගහ දෝෂාන්ධකාර දුරී භූත වෙලා දුක් දුම්නස් නැති වෙලා බලාපොරොත්තු ප්‍රාර්ථනා සඵල වෙලා මෙන්න මෙහිම ලොකු ඒව දිගට එකක් කිව්වොත් ඔබට හරීම පිළිලා ඒත් මම ඔබට කරන්නේ දානය පිළි අරගෙන ධර්මයෙන් අනුශාසනා කරන එක විතරයි කාලයට ගැළපෙන විදිහට ඒ අවස්ථාවට ගැළපෙන විදිහට එයි මම එහෙම කරන්නේ ඔබට කර්ම රැස් කරගන්න උවමනාව තිබ්බට මට කිසිම උවමනාවක් නැහැ. ඔබ අමනාප වුණාට මට ඇති වැඩකුත් නැහැ. ඔබ මට මනාප වුණාට මට ඇති වැඩකුත් නැහැ. මේවා කියනකොට රිදෙනවනේ. මට නම් එහෙම රිදෙන්නේ නැහැ. මං ඔබට අමුතුවෙන් මනාපක් නැහැ. ඔබ මට අමුතුවෙන් මනාප වෙනවා කියලා වුණා කියලා මට ඇති වැඩකුත් නැහැ. සමහර කෙනෙක් ධර්ම දේශනාවකට වාඩි වුණාම මෙහෙ නෙවෙයි මේ පලාතෙත් නෙවෙයි. මට ළඟට ඇවිල්ලා කනට කරලා කියනවා ස්වාමීන් වහන්සේ මගේ නම ටිකක් කියන්න. මගේ නම නිකම් නිකම් පොඩ්ඩක් මතක් කරන්නකෝ මේ අසවලා මෙහෙමයි දන්නවා කියලා ඒ ඇත. මම පස්සේ කියන්නම් කාරණාව කියලා යනවා. පින්විතනි මම ඉතින් මතක් කළේම නෑ. මං ඒ නම කිව්වේ නෑ. මොකද විහෙර කැලේ කියලා කියන්නේ කැලේටම උපන් කෙනෙක්ද කියලා හිතෙනවා එකාතකට කැලේම තමයි මට හරියන්නේ කියලා හිතෙනවා. ඒ හිතුණට ඉතින් වෙනකම් මං දඟලන්නේ නැහැ. වෙන්න තියෙන විදිහට දෙච්චාලා. ඥාතිවර පින්නතුනි එතුමා හැබැයි මට බණවලට ආරාධනා කරන එක නවත්තලත් නෑ මං හිතුවා නවතී කියලා. ඒත් දැන් මේ ආයෙ දෙකක් විතර ආරාධනා කළා. පින්නතුනි ඒ නම කියන්න කියලා කියන්නේ මං ලව්ව කියව ගත්තාම හරි ටිකක් හොඳයි. මාලවා ඒ නම කියවා ගත්තාම ටිකක් තනක් තියෙනවා. එතුමාට ඒ තන බොහෝ විශාල තනක් පිටසක් එක්ක අහුවෙච්ච. ඉතින් එතුමාගේ නම එතන මගේ කටින් පිට වුණා කියන්නේ එතුම පින්නතුනේ ඒ එතන සෑහෙන තැනකටපත් වෙනවා. ඉතින් මං ඒ කෙලෙස් වලට උදව් කරේ නෑ. එතුමාට මා උදව් කළේ නෑ කියලා මාත් එක්ක අමනාපෙකුත් ඇති. ඒත් ඒ අමනාපයට මට ඇති මනාපෙකුත් නැහැ අමනාපෙකුත් නැහැ මාත් එක්ක මනාප වුණාට මං මනාපෙකුත් නැහැ අමනාපෙකුත් නැහැ මේ බුද්ධ ශාසනය මිසක් පින්නතුනි මේ ලෝකේ තවත් දුර දුවන ගමනක් නෙවෙයි මගේ ඥාතිවරු පින්නතුනි මං ඔබත් එක්ක අබම රේණුවක ගැටීමක් නැහැ මම රහත් වෙලා හිම නැහැ වැරදියට හිතා ගන්න එපා. අපේ හාමුදුරුවෝ ඇස් පියාගෙනමයි කතා කරේ. තන්නි ක්‍රම අත්හැරීම ගැනයි කතා කරේ. මට නම් හිතෙන්නේ මොකක් හරි එකක් වෙලා. වෙලා වෙලා. වෙන්නේ මොකක් හරි තියෙන එකක් වෙලා. හැබැයි මතක තියාගන්න. මාර්ගයට මාර්ගඵලයට ආවාද නැද්ද කියන එක මන් දන්නේ නැතුව ඔබ කොහොමද හිතන්නේ? ඒ නිසා පින්නතුනි ඒව ගැන මුකුත් හිතන්න යන්න එපා. මේ මගේ මාර්ගඵලයෙන් හෝ මංපත් වෙච්ච තත්වයෙන් ඔබට ඇති වැඩක් ඇත්තේම නෑනේ. ඔබට කිසිම වැඩක් මම මාර්ගඵල අවබෝධයකට ආවද නැද්ද කියන එක නෙමෙයි මෙතන තියෙන ප්‍රශ්නේ. ඔබ ඇවිල්ලා නෑනේ. වෙන්න ඕන මට වඳින එක නෙමෙයි. වෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේට වඳින එක නෙමෙයි. ඒ බුදුරජාණන් වහන්සේ වැඩි තැනට එන එක. මම යම් තැනකට වැඩියනම් මම වැඩපු තැනට වඩින එක තමයි එන එක තමයි ඔබේ උත්සාහය. එහෙම නැතුව මගේ ෆොටෝ එකක් අරන් ගිහින් ඒ ෆොටෝ එක දැම්මම මම බුදුරජාණන් වහන්සේත් මේ තියාගෙන වන්දනා කරන්නේ. කමක් නැහැ. ඒ ෆොටෝ එකට වඳිනවා ෆොටෝ එක අගය කරනවා ඒක දැකලා හොඳයි කියලා සැලකනවා ඒක විතරක් වැඩක් නැහැ. වක්කලි යෝ ධම්මං පස්සති සෝ මං පස්සති ධර්මය දැක්කොත් මාව දකින්න පුළුවන් ධර්මය දැක්කේ නැත්නම් මාව දකින්න බෑ ෆොටෝ එක දැක්කට වැඩක් නැහැ මගේ හිත දකින්න බැරි නම් මේ කාටවත්. ඒ නිසා මගේ ඥාතිවර පින්නතුනි මේ මගේ හිත නෙමේ කතා කරන්නේ. මේ කතා කරන්නේ පිරිසිදු බුදුබණයි. මට වැටහිච්ච ටිකක්. මේ මට වැටහෙනත හැටි තමයි. මේ මට වැටහිච්ච තරම් තමයි. මීට වඩා කාටවත් මට වටහන්න බෑ. මොකද පිරීලා තියෙන කොටසාව පුරවන්නේව දැම්මොත් ඉතිරිලා අහකට යනවා මිසක් මේක පිරෙන්නේ එනිසා මේ ලෝකෙ පින්නතුනි ඔක්කොමල එක වගේ වෙන්නේ නැහැ. මේ ලෝකෙ ඔක්කොම එක වගේ වෙන්නේ නැහැ. එක එක්කෙනාගේ ගමන වෙනස්, එක එක්කෙනාගේ බලාපොරොත්තු වෙනස්, එක එක්කෙනාගේ පාරමිතා වෙනස්. දැන් මේ අය හිතන වෙති කෝ අර කරනවා කියපු භාවනාව තාම පටන් ගත්තේ නැහැ. දැන් කෙනෙකුට හිතිලා ඇති අදනම් භාවනා කරන්න නැති පාටයි අනුශාසනාව විතරයි වගේ. ඥාතිවර පින්නතුනේ මේ ටික මේ වෙලාව වෙනකන් ඔබට සිහියෙන් අහගෙන ඉන්න බැරි වුණා නම් ඔබ කොහොමද ඊට පස්සේ කරන භාවනාව කරන්නේ මේ මම කියන කාරණාවක් කාරණාවක් පාසා ඔබට හිත එකඟ කරගෙන අහගන්න බැරි වුණා නම් ඔබ කොහොමද තනියම හිත එකඟ කරගන්නේ ඔබට වෙන වෙන ඒවා හිතුණා. ඔබට වෙන වෙන ඒවා කල්පනා වුණා. ඔබේ හිත වෙන වෙන අරමුණු වලට ගියා. එක එක පුද්ගලයන්ගේ දිහාවට ගියා. දැන් ඔබ හිතන්න හොදට. මම මෙච්චර මේ කතාවක් කරගෙන කරගෙන එනකොට ඒකේ වචනයක් වචනයක් පාසා කවුරු හරි මෙතන ඉන්න කෙනෙක් හිත එකඟ කරගෙන මේ වචනයක් වචනයක් පාසා අහගෙන හිටියන ආන්න හිත එකඟ කරගන්න පුළුවන් ශක්තිය තියෙන කෙනෙක්. යම් කිසි විදිහක රෝගී තත්වයක් අපහසුකමක් නිසා කෙනෙක්ට යම් අපහසුාවක් ඇති වුණා නම් ඒක නෙවෙයි මේ මතු කලේ. එහෙම නොවන කෙනෙක්ට යම් ශක්තියක් තුළ මේ වෙලාවේ කතා කරපු හැම වචනයක්ම මම ඥාතිවර පින්නතුනේ එකක්වත් බුද්ධ ශාසනයෙන් පිට කතා කළේ නැහැ. එක වචනයක්වත් අනර්ථයේ පිණිස කතා කළේ නැහැ. එක වචනයක්වත් කිසිම කෙනෙක්ව රිද්දන්න මං අදහස් කරගෙන කතා කළේ නැහැ. සෑම වචනයක්ම කතා කළේ මේ ඉන්න පිරිසගෙන් කවුරු හරි අවබෝධයටපත් කිරීම උදෙසායි. එහෙනම් ඥාතිවර පින්නතුනේ අවබෝධයට සිහියට කාරණාවටපත් විය යුතුයි. මොකද්ද? ආශාව නැති කරන්න. දැන් මම මතක් කළා මාත් එක්ක මේ අමනාප වේද කියලා මම සිහිපත් කළා. මගේ රූප තියාගත්තට වැඩක් නැහැ. මම මේ කියන ටික කරන්න ඕනා කියන එක මතු කළා. නැවත මම ඒක ආයේ මෙහෙම පැහැදිලි කරනවා. පින්නතුනේ අපි දන් දෙනකොට දන් දෙන්නේ දෙනවා කියන බවෙන් දුන්නා අත්හැරියා පූජා කළා. ඒ පූජා කරපු බව දැන් පින්ඩපාතේ වදින ස්වාමීන් වහන්සේ නමකට පින්ඩපාතේ පූජා කළාම ආය ගනුදෙනුවක් නැහැ පින්නතුනි. උන්වහන්සේ සුඛී හෝතු කිව්ව වැඩියා. උන්වහන්සේ සුවපත් වේවා කිව්ව වැඩියා. අසවලාට පින් දෙන්න අසවලාගේ නම කියලා පින් දෙන්න අසවලාට ආශිර්වාද කරන්න මොකද මම අම්මා කියන්නේ තාත්තා කියන්නේ බඳගන්න බලාගෙන නෙවෙයි නම් ඒගොල්ලෝ බඳුනට මම මොනෝ කරන්නේ මං අම්මේ කියනවා අම්මා නිසා තාත්තා කියනවා තාත්තා නිසා හැබැයි බඳින්න බලාගෙන නෙවෙයි ඒගොල්ලෝ අල්ලලා බඳගත්තට මට කරන්න දෙයක් නෑ ඒගොල්ලෝ ලෙහා ගන්න එක එයාලගේ එකක් එතකොට දැන් විමල් මහත්තයාගේ ජන්මදිනේ පින්නතුනි අද මේ උතුම් කටයුත්තට විශේෂ දායකත්වයක් දරලා බොහොම වටින තියෙන විවිධ විවිධ දේ එකතු කරගෙන සම්බන්ධ වෙලා ඉන්නේ. දැන් කර්ම දැන් මේ කර්ම රැස් කරද රැස් කර කිරීම පිණිසද මේක කල යුත්තේ කර්ම ක්ෂය කිරීම පිණිසද මේක කල යුත්තේ කර්ම ක්ෂය කිරීම පිණිසයි ජන්මදිනයේ දවසේ මේ කටයුතු ටික සිද්ධ කරන්න තව කර්ම රැස් කරගෙන මේ තියෙන කර්ම ගෙවා ගන්න බැරුව ඉන්නකොට තව එක්කහු කරන්න නෙවෙයි ඉවර කරන්න බලාගෙන එහෙනම් මේ පිළිබඳව මං ආයෙ ආයෙ සිහිපත් කරලා මතක් කරනකොට පින්නතුනේ කෙලස් නගිනවද බහිනවද? ඇත්ත කිව්වොත් ඇත්ත කිව්වොත් කෙලස් නගිනවා. පින්නතුනේ මම මේක මතක් නොකර හිටියොත් 84000ට නගින්න පුළුවන්. මේක <laughs> එහෙම දෙන්නේ නැහැ නිමල් මහත්තයාට. හැබැයි නිකමට හිතන්න නෝනට හිතනොත් එහෙම ඒ වුණාට ස්වාමීන් නිකන් හරි මතක් කරන්න තිබ්බා. <laughs> බලන්නකෝ අපි අහුවෙලා තියෙන හැටි. දැන් අපි මෙහෙම හිතමු. ඔබ පින්නතනේ මේ පහන් වලට තෙල් ගෙනල්ලා පහන් පත්තු කරලා දැන් දැල් වෙනවා මේ පහන් වලට ඔබ තෙල් ගෙනාවා. අද ඔබේ දුවගේ උපන්දිනේ මේ පහන් ආලෝක පූජාව කරපු කාව්‍යා මනම්පීරිගේ ජීවිතයේට හැම සාන්තියක්ම ලැබේවා කියලා කිව්වහමයි පහන් ටික පත්තු වෙන්නේ. එතකන් තෙල් දාලත් නැහැ, පහන් දැල් වෙන්නෙත් නැහැ, පූජා වෙලත් නැහැ. අරක කිව්වහම තමයි කර්මය සිද්ධ වුණා කියලා හිතන්න. පින්යත ඥාතිවරුනි මට ඔබට දෙන්න මොකවත් නැහැ. මට දෙන්න මුකුත් නැහැ. දෙන්න තියෙන එක තමයි මේ දෙන්නේ. ඒත් මට බුදුරජාණන් වහන්සේ දුන්නු එකක්. දුන්නෙත් නැහැ. මට දුන්නේ නැහැ. උන්වහන්සේ තුන් ලෝක සත්වයාට දේශනා කළා. මම මේ අරගෙන ටිකක් ඔබට මේ කියන්නේ. එහෙනම් කරන දේ පිළිබඳව තමාගේ සිත පිහිටුවාගෙන කිරීම තුළ එහි සිද්ධ වෙන කර්මය සිද්ධ වුණා. ඒ කර්මය ඒ කරපු දේ පිළිබඳව Tamanට බොහෝම බොහෝම සතුටක් බොහෝම ශාන්තියක් හිතේ තියෙනවා දැන්. එතකොට මේ කරපු ක්‍රියාව Tamanගේ හිතේ සතුටින් යුතුව තියෙනවා. මොකටද? මොකටද තියෙන්නේ? අපිට මේව කරපුවාම මේව මේ මේ පිණිස හේතු වේ කියන ආනිසංස අපේ හිතවල බලාපොරොත්තු වෙන්නේ. එහෙම නැත්නම් අපි හිතනෝ නෑ මට එහෙම කිසිම බලාපොරොත්තුවක් නෑ නිර්වාණය පිණිසමයි මත චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් කෙලවර නිර්වාණ අවබෝධය පිණිසමයි මේ පහන මම පූජා කළේ මේ මල් පොකුර නිර්වාණ අවබෝධය පිණිසමයි කියලා දැන් ඔබේ හිතින් මේක අදිෂ්ඨාන කරගෙන පූජා කළා. මම මොකද කරන්නේ පින්නතුනේ පින්කම අවසන් වෙලා මේ දර්ශනීය මේ වර්ණවත් මල් මිට ගෙනාවේ අසවලයි. ඒ අසවලා බුදුහාමුදුරුව පාමුල මල් පූජා කරලා මහානිසංසයක් සිදු කරගත්තා වූවහම ඉවරයි. අනේ මේ ඇත්ත සසරින් නිදහස් කරගන්නයි හදාගත්ත අර නිෂ්කලංක හිත මං විසින් කඩා හිරෙව්ව වෙනවා. හැබැයි බලවත් කරගෙන හිත අදිස්ථාන කරගෙන මුන්නාන්සේ කොච්චර වර්ණනා කළා මට ඇති වැඩක් නෑ. මම ඒ දේ කළා එතනින් ඉවරයි දැන් මට නිර්වාණය විතරයි. මොන සිතක්වත් ශාන්තියක්වත් සුවපත් බව බලන්න බුදුරජාණන් වහන්සේට මේ මල් මිට පූජකලේ උන්වහන්සේ අපිට මේ ධර්මයේ ආලෝකය මල් මල් වගේ බණපද දුන්නු නිසා එච්චරයි. එතනින් එහාට මොකක් හරි ගන්න ගියොත් ඒක එතනින් එහාට කතා කර කර අරන් යන්න ගියොත් එතනින් එක්කහුව වෙනවා රැස් වෙනවා ගොඩ ගැහෙනවා මේ ගොඩ ගැහිච්ච ඒවා හිස් කරන්න පෙන්ලා දුන්නු මාර්ගයේ අපි මේ කරන එකකින්වත් ආයෙ ගොඩ ගහන්න නැති වෙන්න ඕන. ඒ මල් පූජ කරනකොටම පූජ කළා කියලා පැහැරියා. නිදහස් කළා පිරිසිදු කළා පින් කියලා කියන්නේ එහෙනම් මොකටද මේ ඔන්න පින් කියලා කියන්නේ මේ సంతානයේ මේ හිතේ පිරිසිදු වීමයි ඒක මට කරන්න බෑ වචන වලින් මට කරන්නත් බෑ කරගන්න ඕන ඔබයි ඒ කරගන්න තැනට ඔබටපත් වෙන්න පුළුවන් නම් ආන්න ඔබ වීර්යවන්තයි නිර්වාණය මට ඔබට කරලා දෙන්න බෑ. ඔබ විසින් කරගත යුතු එකක්. එහෙනම් ආරම්භයේ ඔබ ඉසේ ශක්තිමත් කරගත්තොත් අවසානයේ ඔබ තුලින්ම තමයි සිද්ධ වෙන්න තියෙන්නේ. මා ඔබට කරලා දෙනකම් බලන් ඉන්න එපා. මං ඔබේ කනට පිම්බහම ඔබ රහත් වෙන්නේ නැහැ. නිමම රහත් වෙලා ඉවරලා ඔබේ කනට පිවිනවා. එතකොට ඔබ රහත් වෙන්නේ නැහැ. ඔබ විසින් මේ අරහත්ත්වයට ඒ අරහත්ත්වයටපත් වෙන්න ඕනේ. ඥාතිවර පින්නතුනි තථාගත ලෝතර බුදුහාමුදුරුවෝ අවබෝධයෙන් මේ ලෝකය දකින්න දේශනා කළ ධර්මය තුළින් අපි දකිමු. අපි වීරිය කරලා දකිමු. කොහොමද? පින්නතනේ පින්කම මේ කටයුතු මේ හැම වැඩක්ම කරනකොට ඒ පිළිබඳව ඔබේ හිතේ సంతානයේ සතුටින් ඔබ කරන මල් ටික මම ගෙනාවේ අතන්ට පූජා කරන්න කොහෙද අර කවුද මන්ද අරගෙන ඒක ගිහිල්ලා වෙන කොහෙටද පූජා කරන්නේ දැන් ඔබ මල් පූජා කරලාද තණ්හාවයි ඊර්ෂියාවයි මොනවද ගොඩයි දැන් හිතේ. බලන්නකෝ ඊට වඩා හොඳයි ඔබ හිතනවා මම ගේන්න තු හිතනනම් එකක් කියලා හිතෙනවා. අනේ ඇයි මේ? අපි කවද්දෙතකොට නිර්වාණය දකින්නේ? මම මල් ගෙනාව බුදුරජාණන් වහන්සේට පූජ කරා. අනේ ඒක දැන් ඔහෙ නෑ කොහෙද එහෙ මෙහෙ වෙලා. දැන් නිර්වාණය දකින්නක හෝ වැඩ කටයුත්ත පැත්තක තියලා මල් ටික හොයන. ඥාතිවර පෙන්නතුනි අපි පුළුවන් තරම් මේ මේ ජීවිතේදී ගොඩ ගහගන්න හිර කරගන්න එක දුර්වල කරන්නයි වීරිය කරන්න ඕනේ. මම මල් ගෙනාවා ඒක කොහේ හරි තිබ්බ ඔතන තිබ්බා ඒක දැන් නැහැ. ඉතින් හරි කමන්නේ ඉතින්. ඒක එක්කෝ කොහේ හරි පූජා කරලා ඇති නැත්නම් කවුරු හරි විසි කරලා ඇති. ඒකට මොකක් හරි වෙලා ඇති. දැන් ඒකෙන් වැඩක් නැහැනේ. දැන් මේක එතන නැහැනේ. ඉවරයි. මම අර සබන් කෑලි වගේක් ගෙනාව පූජා කරන්න ඒක මෙතනදී බව නැහැ කවුරු හරි මට පේන්නේ හොරකම් කරලා වගේ ඕන නැති ඒවා හිතනවා මෙතනට එන කවුරුත් සබන් හොරකම් කරන්න ඉන්නේ නැහැ නෙකින්නතුනේ අනික නිකමට හිතන්න මෙතනට ඇවිල්ලා කවුරු හරි ඒ තමන් පිරිකරයට පූජා කරන්න ගෙනාවු සබන් කෑල්ල හොරකම් කළා නම් සාදු කියන්නේ ඒ මිනිස්යාට නැති හින්දානේ ගත්තේ මට සබන් ගොඩක් තියෙනවා මට සබන් නැත්තම්ම නම් ඔන්න ඒක හරි වටිනවා ඒත් කවුරු හරි සබන් කෑල්ලක් පූජා කරයිනේ මට. ඥාතවර පින්නතනේ Taman ඒක පූජා කරන්න ගෙනාව දැන් මෙහි මෙහෙටත් ගෙනල්ලා මෙහෙට කොහේ තිබ්බා. මගේ දෝතට නොදුන්නට ඔබේ හිතින් ඕක පූජා කරන්න බැරිද? සාදු සාදු ඒක පූජා කළා. ඒ සබන් කෑල්ල දැන් එතන නෑ ඉවරයි ඉතින්. එතන ඉවරයි එතන. එතන නෑ දැන්. කවුරු හරි ගන්න නැති. ඒ ළමෙක් කරන් කොහෙද තියන්නේ නැති. ඉතින් ඕක දැන් නෑ හොයාගන්න අමාරුයි. අපි ඒක එතනින් නතර කරනවා. කවුරු හරි හොරකම් කරන්න ඇති. හොරකම් නෙමේ කවුරු හරි ගන්න ඇති. නැති කෙනෙක් ගන්න ඇති. අනේ පව්. ඒ නැති කෙනා මේක අරගෙන ඒකෙන් ප්‍රයෝජනයක් ගත්තොත් සාදු සාදු සාදු. ස්වාමීන් වහන්සේටත් මටත් බොහෝම පිං. මේ సంతානය පිරිසිදු කිරීමයි මේ හැම වැඩකම වෙන්න ඕන. సంతානය පිරිසිදු වෙන වැඩ නැත්තම් මොන වැඩසටහනක් කළත් වැඩක් නැහැ. මේ సంతානය පිරිසිදු කරගන්නයි මේ හැම වැඩේම. මේ භාවනාවක් වඩන්නේ මගේ ඥාතිවර පින්නතනේ මේ సంతානය පිරිසිදු කරගන්න. එහෙනම් මේ කියන පින් ස්වභාවය නැවත ආකාරයක ආනිසංස ලබන පිණිස නෙවෙයි. දැන් මේ භවයේදී කෙනෙක් මේ හිත භාවනාවකට යොදවලා කයෙහි අනිත්‍ය ස්වභාවය වඩනවා. දැන් අපි මේ කයෙහි අසාර බව, අසුබය, අනිත්‍ය ස්වභාවය වඩනවා. දැන් මෙහිම මේ සිතේ මේ කයෙහි අනිත්‍ය, අසාර, අසුබ ස්වභාවය වඩනකොට පින්නතුනේ, එහෙම සිත වැඩිම නිසා එහෙම සිත සකස් කිරීම නිසා මේ හිත බොහෝම ප්‍රසන්න පිළිසිදු භාවයට පත් වෙලා වෙන මුකුත් හිතට ආවෙන මේ කයෙහි අසාර ස්වභාවයම මට වැඩුණා මට පුදුමාන්තර ශාන්තියක් හිතට දැනුණා කියලා දැන් ඔබට හරියම සතුටුයි. දැන් මේක පින්ද මේක පින් නෙවෙයි. පින් තමයි. හැබැයි අර කියන පින් නෙමෙයි. මොන පින්ද? සිත පින්නතුනි කෙලෙස් වලින් නිදහස් කරන ආශාවෙන් මුදවන මේ වැඩපිළිවෙලේ කායානුපස්සනාවේ ආනිසංසය තමයි කායානුපස්සනාව පෙරටත් වඩා ශක්තිමත්. දැන් ඊට වඩා හොඳට තමන් හිත වඩන්න පුළුවන්. ඊට වඩා හොඳට තමන් හිත ශක්තිමත් කරන්න පුළුවන්. ආනිසංස කියන්නේ පින්නතුනේ සසරේ අපිට ලබ ලබා යන්න ඒව නෙමෙයි. මේ නිර්වාණ මඟ කියන්නේ ගොඩ ගැහෙන එක එක්කහු වෙන එක රැස් වෙන එක ලබන්න තියෙනව නැති කරන මාර්ගයක්. එකක් පාරමී පුරණ අයට සසර යම් යම් භවවලට ප්‍රාර්ථනා ලෙස යන්න තියෙන අයට මේ පින් කරන්න පුළුවන්. කරන එක වටිනවා. ඒ අය පින් කොහොමත් කරනවා. ඒ අය සසර යනවා. හැබැයි මේ මේ මතක් කරන්නේ ඒ අයට නෙවෙයි. ඒ අය මඟ හදා ගන්නවා. මේ මේ කාරණාව පැහැදිලි කරන්නේ මේ සසර දුක සහ මුලින්ම නැති කරලා මත වහ වහා නිවන ඕනා කියන පුද්ගලයාටයි මේ කියන්නේ. එහෙනම් අපි හිත ආශාවෙන් මුදවන වැඩපිළිවෙලක ක්‍රියාත්මක වුණාම ඒකේ පින්නතුනේ ආනිසංස කියලා මොකක්වත් නැහැ. ඒ හිත ආශාවෙන් මුදවන වැඩපිළිවෙල කලේකේ ඊළඟ පියවර ඊට වඩා හොඳට ඒක කරන්න පුළුවන් වීමයි. ඒක ආනිසංසයක් වෙන්නේ නැහැ ඒක බලයක්. ආන් ඒකට කුසල් කියලා කියනවා. පින්වත්නි ඥාතිවරුනි ඔබේ හිත ඔබේ මේ ජීවිතය තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවෙන් සුවපත් කරලමයි නවතින්නේ කියන තිර අදිෂ්ඨානයකට එන්න. ඔබේ වීරිය යම්සේද ඔබ මේ ලෝකේ ජීවත් වෙනකොට කරන වැඩ කටයුතු කරගෙන ඒ දේවල් කරගෙන ඉන්න කටයුතු වල යෙදෙන්න මේ මේ අරමුණ අදිෂ්ඨානය තුල සිත පවත්වා ගන්න මෛත්‍රී භාවනාව යනකොට එනකොට ඉන්නකොට සෑම මොහොතකම වඩන්න පුළුවන් එකක්. මරණානුස්මෘතිය සෑම මොහොතකම වඩන්න පුළුවන් එකක්. ඒක වැඩිලා සිතේ තියෙන්න ඕන එකක්. මෛත්‍රිය සිතේ වැඩිලා තියෙන්න ඕන එකක්. පින්ඇති ඥාතවරුනේ මේ මෛත්‍රිය වැඩිම බුදුරජාණන් වහන්සේ අපට අනුශාසනා කරන්නේ නිර්වාණයට හේතුවක්. පැහැදිලිව හේතුවක්. මේ මෛත්‍රිය වඩන්න කෙනෙක් හරියට ඊතා ශක්තිමත් ඔබ මරණින් මත්තේ පින්නතුනි අතරමං තැන්වල ඉපදෙන්නේ නැහැ. මැරෙනකොට අතරමං වෙන්නෙත් නැහැ. මැරුණට පස්සේ අතරමං වෙන්නෙත් නැහැ. ආයේ මේ චතුක්කෝටික නිරයකට එන්නෙත් නැහැ. මේ මනුස්ස ලෝක තිරිසන් සත්වාදී ලෝකවල මෞකුසකට එන්නේ නැහැ. චතුස්කෝටික නිරයකට ආයෙ එන්නේ නැහැ ඔබ. එතනින් එහාට නිදහස් වෙලා යනවා මිසක් ආයෙ මෙහි ඒමක් නැහැ. උද්දම් භාගීය සංයෝජනය යටි කරන්න තියෙන්නේ. රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිච්ඡා. ඒ නිසා පින්වතුනි අපි වීර්ය කරමු ඒකට. අපිට මේ තියෙන හැටියට අපිට පුළුවන්කම තියෙන හැටියට අපේ මේ තියෙන ශක්ති ප්‍රමාණයට අපි ඊටාම ප්‍රසන්න හිතක් හදාගෙන මේ උතුම් මෛත්‍රිය තුන් ලෝකයට වඩවනවා. කරණීය සූත්‍රය ආදී පිරිත් සජ්ජායනා කරපු මගේ ඥාතිවර පින්වත් ඇත්තෝ අදින් පස්සේ කරණීය සූත්‍රයේ තේරුම් කියවන්න පටන් ගන්න. කරණීය සූත්‍රයේ සත්‍යයනා කරන වෙලාව බුදුහාමුදුරුවෝ ඉස්සරහා ඉඳගෙන සිංහල තේරුම් කියවන්න. ඒක පාඩම් කරන්න ඕන මේ මේ කියවන සත්‍යයනා කරන සූත්‍රවල තේරුම් කියවන්න පටන් ගන්න. පින්නුතුනි පිරිත් ගොඩාක් කියන්නේ මොකක් හරි බලාපොරොත්තුවක් ඇතුව. නිර්වාණය බලාපොරොත්තු වෙනනම් පිළිත් කියන්න එපා පිළිත් කරන්න. කොහොමද පිළිත් කරන්නේ? ධර්මයට අනුව ක්‍රියාත්මක වීම. භාවනා කරන්න. සිත එක්තෙන් කරන්න. ඒක අරමුණක සිත පිහිටුවල්වන්න. පිළිත් කියන සම්පූර්ණ වේලාවම භාවනාවක් කරන්න. හැමෝටම එක වගේ දේවල් කරන්න බැරි නිසා ළමයි එක්ක එකතු වෙලා පිළිත් කියන්න. හැබැයි ඔබ තනිව පිරිත් කරන්න පුංචි ළමයි එකපාර භාවනාවට ගන්න බැරි නම් ඉස්සල්ලා ඉස්සල්ලා පිරිත් කියන්න. ඒ සත්‍යයනාවල් කරන්න. නමුත් පුළුවන්කමක් තියනවා කියලා තේරෙද්දි ළමයින්වත් ඒකට එක්කහු කරා. මේ බුද්ධ ශාසනය වැඩ කරන එකක් මිසක් යදින ප්‍රාර්ථනා කරන මාර්ගයක් නෙවෙයි. ඔබේ සිත මෙතුන් ලෝකේතම සුවපත් වේවා කියලා හිතන ඔබේ හිත මෙතුන් ලෝකේම සුවපත් කරන්න පුළුවන් බලවත් හිතක් කරන්න. භාවනා වැඩූ අයද භාවනාව හුරු පුරුදු කරන අයද ඒ පිළිබඳව යම් යම් ප්‍රාමාණික වශයෙන් දන්නා අයද මේ මොහොතේ මෙතන සිටින නිසා ඒ චිත්ත ඒකාග්‍රතාවය මේ හැමෝටම බලපානවා. සමූහ භාවනාවකට එන වටිනකම ඒකයි. ඒ චිත්ත ඒකාග්‍රතාවයට පත් වෙන්න දක්ෂකම් තියෙන අය මේ මේ අය අතර භාවනා කරනකොට ඒ අයගේ චිත්ත ඒකාග්‍රතාවයේ යම් යම් ශක්තියින් යම් යම් ස්වභාවයන් ඔබට හේතු පිණිස පවතිනවා පින්නතුනේ. අරහන්ත භූමියකට ගියාම කොහොමද වෙනස? බුද්ධ භූමියකට ගියාම කොහොමද වෙනස පින්නතුනේ? එදා උන්වහන්සේලා වැඩ සිටිය සිරිපතුලක් පවා තියපු ස්පර්ශ කරපු භූමියක අපි ගිහිල්ලා ඉඳගත්ත් ඇති. ඒ උන්වහන්සේලාගේ මහා භාවනා ශක්තියින් අපේ ජීවිතවලට මහ පුදුම විදිහට සැලෙනවා. පින්ඇති ඥාතිවරුනේ ඒ වීරියත් හරින්න එපා. මෛත්‍රිය වඩන්න තුන් ලෝකයට. ඒක හුරු වෙන්න වීරිය කරගන්න. මෛත්‍රිය වඩනවා කියන්නේ හේතු කාරණා මත ප්‍රශ්න ගැටලු මත ඔබට පුළුවන් චරිතවලට net වඩන්න. සෝපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා දුකින් මිදෙත්වා මේ විදිහට ඒ අය සිහි කරලා net වඩන්න පුළුවන්. ඊළඟට පින්නතුනි මේ ඔබ උත්සාහ කරන්න ඕන එක දෙයක්. ඔබ මේ ලෝකේ අනිත් අයව හදන්න යන ඒ අනවශ්‍ය වැඩෙන් පොඩ්ඩක් මිදෙන්න ඕන පින්නතුනි. ඒ කියන්නේ අනුන්ට කියලා දෙන එක නෙවෙයි. මේ මගේ එකම උත්සාහය අසවලා ධර්මයට ගන්න එකයි. ඉතල ඔබ එන්නකො ඔබ හරියට ඇවිල්ලත් නැහැ. ඔබ කියන මේ මගේ එකම උත්සාහය අසවලා ධර්මයට එකතු කරන එකයි. ඔබ එන්න. ඇවිල්ලා ඔබ හැදෙන්න. ඔබ කරන්න. ඒ එන අය නිකම් එතකොට එයි. ඒ හැරෙන්න ඕන අය හැරේ. ඔබට හරවන්න බෑ. ඔබට තියෙන්නේ ඔබව වෙනස් කරන එක. අනිත් අය වෙනස් කරන්න බෑ ඔබට. ඔබට පුළුවන් පොඩි උදව්වක් කරන්න අයට. මාර්ගය පෙන්වන්න. ඒ අය ඒ මාර්ගේ යනවා නම් යයි. නැත්නම් නොයයි. ඔබට බලෙන් කෙනෙක් මාර්ගේ යවන්න බෑ. ඒක નિરර්ථක නිෂ්ඵල වැඩක් සහ අඥාන වැඩක් ඒක. බලෙන් කරන එක. බලෙන් කරන්න පුළුවන් දේවල් තියෙනවා. හැබැයි ඒක අපිට වැටහීමක් ඇතුවයි කරන්නේ. තේරුමක් ඇතුවයි. මගට ගන්න පුළුවන් ඒ මාර්ගයට යොමු කරන්න පුළුවන් කෙනෙක් කියලා දන්නවනම් විතරක් වීර්යය කරන්න. බලෙන් නෙමෙයි කොණ්ඩවලින් ඇදගෙන යන්න අර අපේ ගටිකාර බ්‍රාහ්මණ අනාගාමී බ්‍රාහ්මණතුමා අපේ ජෝතිපාල බ්‍රාහ්මණ වූ බෝධිසත්වයන් වහන්සේ කොණ්ඩවල්ලෙන් අල්ලගෙන එදා කාශ්‍යපේ බුදුරජාණන් වහන්සේ ළඟට එක්කගෙන ගියා වගේ කොණ්ඩෙන් ඇදගෙන මෙතනට ගියේ නෑ කොණ්ඩෙන් අල්ලගෙන හිටියා පින්නතනේ අතාරින්න නැතුව යන්න එනවද නැද්ද කියලා පිළිතුරක් දෙනකම් ආන් මේ වගේ ඔබ ඒකට වීර්යය කරන්න සත්පුරුෂයව මගට ගන්න ඔබ වීර්යය කරන්න හැබැයි මගට ගන්න බෑ කියලා තේරෙනවා නම් ඔබ උත්සාහයෙන් මිදිලා ඔබේ වැඩේ කරලා ඉන්න මේ නිර්වාණ මාර්ගය ටිකක් ආත්මార్థකාමී පින්නතුනි පරාර්ථකාමී ගමන් යන පාරමී පුරණ අය ඉන්නවා. ආන්න ඒ සත්පුරුෂයෝ ඒක කළාට කමන්නේ. එයාගේ ජීවිතේම කැප කරලා අනුන්ව මගට ගන්නවා. තමන්ගේ ගමන පරක්කුයි. ඒක පාරමී පුරණ අයගේ හැටි. හැබැයි එහෙම අරමුණක් නැතුව ඔබට මේ සසරෙන් නිදහස් වෙන අරමුණක් තියනවා නම් ඔබ අනිත් වැඩ නවත්තලා ඔබව නිදහස් කරන්න. පින්නතුනේ ඒ මෛත්‍රිය වැඩිම ඔබ ළඟ ඉඳලා ඔබේ ශරීරයේ ඉඳලා මේ ඔබේ වටපිටාවේ ඉඳලා මෙතනින් එහාට මේ ශරීරයේ පින්න අපේ ශරීරයෙන් මේ හැමත වැදිලා තියෙන මේ වායු තරලය ඉඳලා මෙතනින් එහාට පරමාණුක තරම් සිවුම් තැනක ඉඳලා අනන්තයතෙක් අනන්ත සත්වයෝ ජීවත් වෙනවා. කොටින්ම කියතොත් අපේ ශරීරය ඇසුරු කරගෙන සමහර සත්වයෝ ජීවත් වෙනවා. අන්න එහෙම අපේ වටපිටාවේ ඉන්න, අපි ළඟ ඉන්න, අපේ වටපිටාවේ ඉන්න, අපේ ඇසුරේ ඉන්න, අපි දන්න අඳුනන, අපි දන්නේ අඳුරන්නේ නැති මෙතනින් එහාට ඈතට ඈතට අනන්තයක් එක් ඉන්න සියලු සත්වයෝ ඒ හැම සත්වයකම සංසාර දුක අවබෝධ නො වූ ස්වභාවයෙන්ද මේ සසර ගමන කෙලවර කරන්නට මාර්ගයට බැස නොගත් ස්වභාවයෙන්ද තවමා සරණයි. මේ උත්තරීතර සද්ධර්මය අවබෝධ නොවූ බවින් ඒ හැම සත්‍යයක්ම අසරණයි. ඒ හැම දිනාම මේ උතුම් වූ ධර්ම මාර්ගයටපත් වෙනතුරුම සසරේ බලගත් අසරණ භාවයකයි. අපි ඒ හැම කෙනෙක්ම සුවපත් වේවා දුකින් මිදෙත්වා මේ නිවන දකිත්වා කියන අදිෂ්ඨානය අපේ හිත හුරු කරනවා. ඔබ අවබෝධයේ තබාගත යුතු එකම කාරණාව. මේ අදිෂ්ඨානය මේ මේ සිහි කිරීම කරන්නේ මේ ලෝක සත්වයෝ නිර්වාණය දකිත්වා සාක්ෂාත් කරත්වා සුවපත් වෙත්වා කියලා ඒ අය සුවපත් කරවීම පිණිස කියන කාරණාව දෙවනුවටයි තියෙන්නේ. පළවෙනි කාරණාව පළවෙනිම කාරණාව තමයි මේ ලෝකේ සියලුම සත්වයෝ අසරණයි ඒ සියලුම සත්වයෝ යම් ස්වභාවයක අසරණ භාවයකින් ඉන්නේ ඒ හැම කෙනෙක්ම සුවපත් වේවා කියලා හිතන්න පුළුවන් හිතක් Tamanට හදාගෙන ඒ හිත පවත්වාගෙන යන්න පුළුවන් බවක් Taman තුල ගොඩනගා ගැනීමයි පළවෙනිම වැඩේ. Tamanගේ හිත මේ මෛත්‍රී චින්තාවලිය නිරන්තරයෙන් යානාවක් වෙනතුනේ යන යන තැන යනවා ඉන්න ඉන්න තැන ඉන්නවා සෑම මොහොතකම තමන්ගේ හිතේ වැඩිලාමයි තියෙන්නේ ආන්න එතනට තමන්ගේ හිත හදා ගැනීමයි මෙතන පළවෙනි දේ ඔබ බලන්න ඕනේ ඔබේ හිත දිහා එහෙමයි මට පුළුවන් මේ අසබලාට මෙත් වඩන්න මට පුළුවන් ද අසබලාට මෛත්‍රිය කරන්න මට මෛත්‍රී කරන්න බැරි කවුරු හරි කොතන හරි ඉන්නවා නම් මම එතන හිර වෙලා ඔබ බලන්න ඔබේ හිත දිහා. ඔබේ හිත දිහා ඔබ හොඳට බලන්න ඔබේ හිත කොතනද හිර වෙලා තියෙන්නේ. දැන් ඔබ බලාගෙන ඉති මම ඔබට භාවනා කරන්න කියලා කියනකම් මම ඔබට භාවනා කරන්න කියලා අමුතුවෙන් කියන්නේ. පටන් ගත්ත වෙලාවෙ ඉඳලා මම නම් ඉන්නේ භාවනාවක ඔබට පුළුවන් දැන් උනත් ඒ භාවනාවට එන්න. ඔබ තවමත් ඒ භාවනාවට නැවිත් බණ අහනවා කියලා හිතන් ඉන්නවනම් ඔබට මේ දැනුත් පුළුවන් භාවනාවට එකතු වෙන්න. මම මේ වැඩසටහන පටන් ගත්ත වෙලාවෙම භාවනා වැඩසටහන පටන් අරගෙනම තමයි තිබ්බේ. දැනුත් ඉන්නේ ඔබට මේ අවස්ථාව උදා කරලා දෙන්නේ. ඥාතිවරු පින්නතුනේ ඔබට මේ හිත නතර වෙන තැන කොතනද කියලා බලන්න. මේ ලෝකයේ ඔබේ සියලුම සත්වයින්ට සෝපත් වේවා කියලා කියන්න පුළුවන් කියලා කිව්වට ඔබ මේ ලෝකයේ සියලුම සත්වයෝ සෝපත් වේවා කියලා කියනවා. ඒත් ඔබේ හිත දිහා ටිකක් බලන්න. ඔබේ හිතේ යම් කෙනෙක් ඇති තවමත් ඔබේ තරහවක් ඇති වෙන, ගැටෙන වේදනාවක් ඇති වෙන. ඔබට හිත නවත්තන්න බැරි කෝපයක් තරහවක් වේදනාවක් එපා වීමක් කලකිරීමක් ඇති පින්වතුනි මේ ලෝකේ අපි කිසිවෙකුට දකින්නවත් නොලැබේවා හමු නොවේවා කියලා කියනවා නම් පින් ඇති ඥාතිවරුනි මට පූජාවල් වලදී කියන්නත් වෙලා තියෙනවා ඇහිලක් තියෙනවා ප්‍රාර්ථනාවක් කරනවා පින්නතුනි අසත් පුරුෂයෝ මුණ නොගේවා කල්යාණ මිත්‍රයෝ විතරක් මුණ ගැහෙවා අසත්පුරුෂයෝ හමු වුණහම පින්නතුනි ඒ අසත්පුරුෂයෝ දිහා දැකලා බලලා අපිට මේ හිතේ මෛත්‍රිය වඩන්න පුළුවන් නම් ඒ අසත්පුරුෂයාත් සත්පුරුෂයාත් දෙන්නාම අල්ලලා අතාරින්න පුළුවන් නම් ඒ සත්පුරුෂයාවත් අසත්පුරුෂයාවත් දෙන්නාම අපිට හිතින් බැහැර කරන්න පුළුවන් නම් එක හිතකින් මෙත් සිතින් අකමැති කෙනාව අකමැති විදිහට අත්හැරීමත් කැමැති කෙනාව කැමැති විදිහට අත්හැරීම දෙකක්. අකමැති කෙනාව අත්හරින්න හරි ලේසි. මොකද මං මෙයාට අකමැති නිසා. මොකද්ද මේ අකමැතිකම? ඒ අකමැතිකම අමනාපය අකමැති වීම. අකමැත්තක් තියෙනවා නම් සිතක එතන තියෙන්නේ පින්නතුණි කැමැති ස්වභාවයක්. අකමැති ස්වභාවයක් යම් දෙයකට තියෙනවද ඒ අකමැති ස්වභාවයේ තියෙන කැමැති ස්වභාවය. මොකක්ද? අපි කැමැති එයාව නොදකයිද? කැමැති එයාව නොදකයිද? අකමැති එයාව දකින්න. මම හරිම අකමැති එයාව දකින්න. මං එයාව දකින්න හරිම අකමැති. මං කැමැති එයාව නොදක ඉන්න. ඒකමනේ. මං අකමැති එයාව දකින්න මං කැමැති එයාව නොදැක ඉන්න. එහෙනම් මගේ කැමැත්තක් තියෙනවා එයා නොදැක ඉන්න. එතන තියෙනවා තණ්හාවක්. මගේ මම මට. ඕහෝ ඇයව හමු නොවේවා. මුණ නොගැසේවා. මේ ලෝකෙ සියල්ලෝම අසරණයි කියලා මේ ලෝකෙ සියල්ලෝම අසරණයි කියලා දකින්න බැරිවීම අපි මෙතනදී දුර්වල වීමක් කරලා වෙලා පින් ඇති ඥාතිවරුනි එහෙනම් මේ ලෝකයේ මම කැමති කෙනෙකුත් නැහැ. මේ ලෝකයේ මං අකමැති කෙනෙකුත් නැහැ. මම මේ වෙනකන් මගේ හිතේ එහෙම තනක් තිබ්බා නම් ඒකත් දැන් මේ මොහොතේ ඉඳලා නැහැ. මගේ හිත අකමැති අයක් නැහැ. මගේ හිත කැමති අයක් නැහැ. මගේ හිත කැමති අකමැති ඒ ස්වභාවයන්ගෙන් සහ මුලින් නිදහස්. මේ ලෝකයේ සියලුම සත්වයෝ අනන්ත සසරක අසරණවයි ඉන්නේ. ඒ ඒ ඔවුන් ඔවුන් විසින් කරන අකුසල වේද කුසල වේද පුණ්‍ය වේද පාප වේද ඒ සියලු කර්ම වේගයන් ඔවුන් ඔවුන් විසින් භුක්ති විඳින්මින් ගෙවා දමමින් සසර යදින ඇත්තෝ මට විතක හමු වුණා විතක හමු නොවි ගියා මට හමු වුණේ මට ඇති කර්ම නිසායි මට ඔහු නිසා ඇතිවෙන වේදනාව මගේ කර්ම නිසායි මතු ඔහු හෝ ඇය නිසා ඇතිවෙන වේදනාව මගේ කර්මයක විපාක වේදනයි. ඔහු මට මුකුත් කළේ නෑ. ඔහුට හෝ ඇයට මට මුකුත් කරන්න බෑ. මගේ හිත අතීතයේ කල රැස් කිරීම නිසා එක්කහු කිරීම නිසා බලවත් කිරීම නිසා මට මෙසේ දැනෙන්නේ මා සිහියෙන් දකිමි මා කළ කුසල කුසල පුණ්‍ය පාපාදී ස්වභාවයන් නිසා මට හමුවන අය මට ගෙන දුන් වේදනා ඔවුන් විසින් මට ගෙන දුන් වේදනායයි මා වරදවා වටහාගත් අඳුරෙන් මා මිදෙමි මට කිසිවෙක් කිසිවක් කලේද කරන්නේද නැත මට කිසිවෙක් මේ ලෝකේ ප්‍රියද අප්‍රියද ස්වභාවයෙන් නැත මා ප්‍රිය වූ කෙනාද අප්‍රිය වූ කෙනාද අත්හරින්නට වීරිය කරමි මා මට කරගත් දෙයක් මිස අනුන් මත කළ දෙයක් නැත. උන දෙයක් ඇත්නම් කළ දෙයක් ඇත්නම් ඒ මා මට කරගත් දෙයක්මයි. එහිද මා කියා කෙනෙක් නැතිකොට මට කරගත් දෙයක්ද දැන් ඉතිරිවන්නේ නැත. මා සිහියටපත් වෙවි ඒ සියල්ල අත්හරින්න නිදහස් කරන ලෝකයේ තුල මා රැස් කිරීම නොව හිස් කිරීම සිදු කරනු ඇත. මා නිරන්තරව හිස් කිරීමම සිදු කරනු ඇත. මට මේ ලෝකේ සැපයද දුකද එකසේමයි. සැපය කෙරෙහිත් මා නොයැලෙමි. දුක කෙරෙහිත් මා නොගැටෙමි. සැප කෙරෙහිත් නොගැටෙමි. දුක කෙරෙහිත් මා නොගැටෙමි. සියලු සත්වයෝ සුවපත් වෙත්වා නිදුක් වෙත්වා දුකින් මිදෙත්වා සියලු සත්වයෝ සුවපත් වෙත්වා නිදුක් වෙත්වා දුකින් මිදෙත්වා ඔබේ හිත නිරන්තරයෙන් මේ උදාර සිතුවිල්ල තුළ පවත්වන්න බුදුරජාණන් වහන්සේට පූජා කළ බුද්ධ පූජාවක් වගේ ඔබේ හිත බුදු පාමුල තැන්පත් කරන්න පුළුවන් පිරිසිදු පූජාවක් කරන්න. ඔබේ ඔය සංසුන් බව, ඔබේ ඔය සමාධිමත් එකඟ බව, ඔබ වටා ඇති සියලු වටපිටාවන් ශාන්ත කරන පිණිස හේතු වේවායි සිතන්න. තුන් ලෝක සත්‍යෝම සෝපක් වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා දුකින් මිදෙත්වා සියලු සත්වයෝ දුකින් මිදෙත්වා දුකින් මිදෙත්වා දුකින් මිදෙත්වා සියලු සත්වයෝ සුවපත් වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා දුකින් මිදෙත්වා සියලු සත්වයෝ සුවපත් වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා දුකින් මිදෙත්වා සාදු සාදු සාදු පින්තුනි අපි හැම කෙනෙක්ම මේ වැඩසටහන තුල ආරම්භයක්මයි සිද්ධ කරන්නේ අවසානයේ තියෙන ඔබේ අතේ මේ කටයුතු වල යෙදෙන්න සෑම මොහොතකම වීරිය කරන්න මේ කටයුත්තට තැනක් නැහැ මේ කටයුත්තට වෙලාවක් නැහැ මේ කටයුත්තට නාලා ඉන්න ඕන පිරිසිදු වෙලා ඉන්න ඕන නැහැ මේ කටයුත්තට හොඳ ඇඳුම් විශේෂ ඇඳුමක් නැහැ. මේ කටයුත්ත Tamanට ඕනෑම වෙලාවක සිදු කරන්න පුළුවන් එකක්. මේ කටයුත්ත වඩන්න වීරිය කරමින් කාලය ගත කරමු. අපි ටික කාලයක් පුංචි කාලයක් හෝ හැම කෙනෙක්ම මේ කටයුත්ත කරන්න. නොකර ඉන්න එපා. මතක් වෙන වෙන වෙලාවට කරන්න. මාව මතක් වෙද්දිත් භාවනාව කරන්න. දානෙ මතක් වෙද්දි දානෙ හදාගෙන එන්න. හැබැයි භාවනාව කරා. ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි දෙකම තියෙන්න ඕන. එනිසා ඒකමක් නැහැ වාඩි වෙලා භාවනා කරලා නිවන් අවබෝධ කළොත් මම වැළඳුවා වගේ. කෙසේ වෙතත් ඊටාම නුවණින් හැබැයි ඊළඟ කාරණාව කාටවත් පේන්න භාවනා කරන්න එපා. කාටවත් පෙන්වන්න භාවනා කරන්නත් එපා. ඔබ කාගේවත් අවධානය දිනා ගැනීම පිණිස භාවනා කරන බව අගවන්න යන්නත් එපා. අනුන්ගේ කෙලෙස් සැවිස්සෙන විදිහට භාවනාව කරන්න එපා. කාටවත් පීඩාවක් වෙන්න කාටවත් වේදනාවක් වෙන්න ඔබ භාවනාවක යෙදෙන්න එපා. හැබැයි මේ කියන්නේ අසත්පුරුෂයෙකු අසත්පුරුෂ හැඟීමකින් ඔබට බාධා කරනකොට ඒක ගැන නෙවෙයි. වෙනතුනි සමහර තැන්වල සමහර දේවල් තියෙනවා තමන් ඒව කරනකොට තමන්ගේ කෙලෙස් ගතිය පේනවා. මාන්නයක් පිණිස, අවධානය දිනා ගැනීම පිණිස, ලාභ පිණිස, අනුන්ගේ හිතේ පැහැදීම ඇති කිරීම පිණිස විවිධ අරමුණු තියාගෙන භාවනා කිරීම භාවනාවක් වෙන්නේ නැහැ. ඔබට මේක වැටහෙනවම කියන එක විශේෂයෙන් ඒ කටයුත්ත මතක තියාගන්න භාවනාව කරන්න ඔබට එරමණිය ගොතල වාඩි වෙන්නම ඕනක් නෑ කියලා මතක තියාගන්න. එහෙම වාඩි වෙන්න ඕන සුදුසු තැනක විතරයි. ගැළපෙන තැනක පරිසරයක විතරයි. ඒ වගේම කාට හරි මේ දර්ශනය දැකලා සිත් පහන් වෙනවනම් ඒත් කමක් නෑ. හැබැයි කාගේවත් පහන් පත්තු කෙරෙල්ල පැත්තකින් තියලා ඔබේ පහන පත්තු කරගෙන ඉන්න ඕන. ඔබ නිරන්තරව ඒක මතක තියාගන්න. ටිකක් ආත්මාර්ථකාමී වෙන්නම වෙනවා මේ ආරම්භයේදී. ඔබ මේක කරගත්තාම ඊට පස්සේ ඔබ තැනකට ආවහම එතනින් යමෙක් පහනපත්තු කරගනි. මතක තියාගන්න. ඔබ මේ පහනපත්තු කරන්න හදන වෙලාවේ ඔබේ පහන පත්තු කරනක පැත්තකින් තියලා වටේ පහන් පත්තු කර කර ඉන්න ගියාම ඔබේ පහන කවුද පත්තු කරන්නේ? ඒක කවුරුවත් පත්තු කරන්නේ නැහැ. එහෙනම් ඔබ පහන පත්තු කරගත්තාම කට්ටිය මේකෙන් පත්තු කරගන්නවා. ඉස්සෙල්ලා ඔබ ඔබේ පහන දැල්වගෙන ඉන්නකො ඒ කියන්නේ ඔබ කාවවත් සැනසීම හෝ හැදීම නිර්මාණය කිරීම පිණිස මේ භාවනාව යොදන්න එපා ඔබ ඔබව හදන්න ඉස්සල්ලා ඔබේ හිත හදන්න සමාධියට එන්න මේ විවේකී ස්වභාවය හුරු කරගන්න වැඩ කරන ගමන් විවේක ගන්න පුළුවන් පින්නතුනි වැඩ කරන ගමන් විවේක ගන්න පුළුවන් කෙනෙක් ඔබට කියයි gedara චෝදනා කරයි නිදි මරාගෙන භවනා කරනවා කියලා. ජාගරියාම යෝගය කියන්නේ ඕක තමයි පින්තුනේ. තථාගතයන් වහන්සේ පැය දෙකයි සතපුනේ. ඒකත් මේ ශාරීරික අවශ්‍යතාවයේ පිණිස වැඩ හිටියා සිහියෙන් පින්නතුනේ. නැතුව මේ අපි වගේ ගොරෑද ඇද නිින්දට ගියේ නැහැ. එහෙනම් මේ මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ සිවණක් පිටසේ වගේම ඔබත් ඒ Tamanta සුදුසු රාත්‍රී කාලයන ඒ කාලයත් මේ භාවනාවකට යෙදුවට ගැටලුවක් නැහැ. හැබැයි විශේෂයෙන් වාඩි වෙන එකත් එක්ක මේ භාවනා ක්‍රම අනිත් අවශේෂ අවස්ථාවල සාමාන්‍ය වෙලාවල් වල ඔබට පුළුවන් මේ භාවනා කමටහන් වඩන්න. මේ මේ මෛත්‍රී භාවනාව සජ්ජායනාවක් කරන්න අවශ්‍ය වෙලාවකට ඒත් ඒක බොහෝම ප්‍රසන්න විදිහට බොහොම සංසුන්ව හිතක් නිමෙන විදිහට ඇහෙද්දිත් හිත නිමෙන විදිහට සජ්ජායනා කරන්න පුළුවන් තරම් මේ මෛත්‍රී චින්තාවලිය සිතේ වඩන්න කරණීය සූත්‍රය සිංහලෙන් තේරුම් සහිතව හොඳට තව තව කියවන්න එක එක දෘෂ්ටිවලට කෝණවලට වැටිලා එක එක මතවාද එක එක අය කියන ඒවා අහහා ගොඩක් අවුල් වලටපත් වෙන්න යන්න එපා මේ මම කියපු දෙයම තනිකර හරිමයි කියලා එහෙම ලොකු විශ්වාසකින්වත් එපා ඔබ මැදහත්ව ඉන්න බොහොම සාමාන්‍ය වෙන්න ඔබට වැටහෙන සීමාව තුළ ශක්තිමත් වෙන්න ඔබට මම මේ අවබෝධ කරපු ටික මේ චුට්ට මේ බොහොම සුළු දෙයක් මම කළේ මහා විශාල දෙයක් නෙවෙයි ඉතින් ඒකත් ඔබට මදිනම් දන්නා කෙනෙක්ගෙන් අවබෝධ කරගන්න අහලා තවත් මේක ශක්තිමත් කරගන්න වටිනවා හැබැයි මේ කටයුත්ත ඊටාම සිහියෙන් බිය යුතුයි මේ කිසිම කටයුත්තක් නැවත ප්‍රතිලාභයක් ලැබුණු පිණිස නෙවෙයි මේ කිසිම කටයුත්තක් නැවත යමක් බලාපොරොත්තුෙන් කරන දෙයක් නොවිය යුතුයි. ආශිර්වාදය ආශිර්වාද කළ යුතු එකක් නෙවෙයි. ආශිර්වාදය පින්නතුනි තමා විසින් සලසා ගත යුතු එකක්. අපි කියනවා තෙරුවන් සරණයි කියලා. තෙරුවන් සරණයි කියන එක ප්‍රාර්ථනාවක් නෙවෙයි පින්නතුනි. ඒක ප්‍රාර්ථනාවක් වෙන්නේ ඒක තෙරුවන් සරණයි කියලා ප්‍රාර්ථනා කළා කියන එක වෙන්නේ Taman හිතා ගන්න විදිහටයි. ප්‍රාර්ථනා කළා කියලා හිතා ගන්නවා. හිතනවා මට තෙරුවන් සරණයි කියලා කිව්වා කියලා. පින්නතුනේ තෙරුවන් සරණයි කියලා කියන්නේ මට වෙන සරණක් නැති හින්දා. මට වෙන සරණක් නැහැ. මම ඔබට කියනවා තෙරුවන් සරණයි කියලා. ඔබ කියනවා මට තෙරුවන් සරණයි කියලා. අපි මේ වෙලාවේදී පින්නතුනේ සිහි කරන්නේ තුනුරුවන්ගේ සරණ. අපි ඒ වෙලාවේ තුනුරුවන්ගේ සරණ සිහි කරන්න එතනත් අපිට වැඩෙන්නේ කුසල. අපි අනිත් අයට ඒ වෙලාවේ තෙරුවන් සරණයි කියලා සිහි කරවීම පින්නතුනි කුසලයක්. ආන්න ඒ කෙනාට තෙරුවන් ඒ වෙලාවේ සිහි වුණොත් හොඳයි. එයා තෙරුවන් සරණයි කියලා කිව්වොත් පින්නතුනි අන්න හොඳයි. හැබැයි ඒ තෙරුවන් සරණ Tamanට සිද්ධ වෙලා තියෙන්න ඕන. ආශිර්වාදය සැලසෙන්නේ තමා කළ දේ තමාගේ හොඳ හිතින් කළාමයි. තමා තුළම තමයි ශක්තිය තියෙන්නේ. පිනතුනි බුදුරජාණන් වහන්සේ තරම් මේ ලෝකේ ආශිර්වාද කරන්න දක්ෂ කෙනෙක් තවත් නැහැ. එහෙනම් දුක් කරදර කම්කටොළු කරදර බාධා පීඩා තිබිච්ච අයට බුදුහාමුදුරුව ආශිර්වාද කළා නම් එදා ලෝකේ කිසිම දුකක් කරදරයක් පීඩාවක් තියෙන කිසිම කෙනෙක් නැතුව යනවා. මොකද බුදුරජාණන් වහන්සේනේ ආශිර්වාද කරන්නේ. නම් බුදුරජාණන් වහන්සේ ආශිර්වාද කළා නම් හැම දුකක් පීඩාවක් කරදරයක් දෝමනස්යක්ම නැති වෙලා යන්න එපා. ඒත් එහෙම කළෙත් නෑ උනේත් නෑනේ. එහෙනම් අපි පින්නතුණී පුද්ගලයන්ට සහ පුද්ගලයෙකුට තැනැත්තියකට තැනැත්තෙකුට ආශිර්වාද කරනවා කියන වචනේදී මතක තියාගන්න. සිද්ධ වෙන්න තියෙන සම්භාවිතාවය අවිනිශ්චිතයි. එයත් අනිත්‍යයි. නිට්ටය වෙන්නේ නෑ. ඥාතවර පින්නතුනේ සියල්ල අනිත්‍ය වූ ලෝකයක ආශිර්වාදයේ විතරක් නිට්ටය වෙන්නේ නැහැ. එයත් අනිත්‍යයි. එහෙමනම් සිහියෙන් යුතුව මේ දහම් කඳ දකින්න හිතේ දරා ගන්න. ඔබ ඔබ ඔබ තුලින් බුදුරජාණන් වහන්සේව නිරන්තරයෙන් දකින්න. දකිමින් වාසය කරන්න. අද අපි බලවත් කුසල් බලවත් පින් සසරෙන් නිදහස් වෙනු පිණිසම බලවත් කළා. අපි සිහියේ සතුටේ අපි සිහියෙන් යුතුව සතුටින් යුතුව බොහොම ප්‍රසන්න හැඟීමෙන් යුතුව බොහෝ දේ මේ ස්ථානය තුළ අපි එකතු වෙලා සිද්ධ කළා. ඒ සිද්ධ කරපු බව අපි අපිට හොඳට සිහිය තියෙනවා. ඒක මහා ශාන්තියක්. එහෙමනම් මේ වෙලාවේ අපි සිහි කරමු අපවත් වී වදාළ මහා සංඝ පරම්පරාව සියලුම දෙනා වහන්සේලා පින් අනුමෝදන් වීමට කැමැති සියලුම ගිහි ඇත්තෝ මේ උදාර පුණ්‍ය කුසලය දැක සතුටුමත් භාවයට පත්ුනේ නම් ඒ අය මේ පින්කම කුසලය දැකලා අනුමෝදන් වීම සිද්ධ වන්නේ නම් වෙනවා නම් ඒසේම සිද්ධ වීම යහපති යහපති යහපත් කියලා ශබ්ද නගලා අපි සාදුකාර පවත්වනවා මේ උදාර පුණ්‍ය කුසල කර්මයේ තුල සත්පුරුෂ දේවතා සමූහයාද දැක සතුටුමත් භාවයටපත් වූයේද ඒ සියලු දේවතා සමූහයා මේ උතුම් පුණ්‍ය කුසලයේ දැක සතුටින් අනුමෝදන් වන්නේද නිවන් පිණිස අපි සාදුකාර පවත්වමු මේ උදාර පුණ්‍ය කුසල බල අපි අපි තුලම බලවත් වුණා අපි අදිෂ්ඨාන කරමු අපි සත්‍ය ක්‍රියා කරමු විශේෂයෙන්ම අද අපි මේ එකතු වෙච්ච පිරිස වස් ආරාධනා කරපු මිනුවන්ගොඩ පින්වත් පිරිස ප්‍රධාන කරගෙන ඒ අවස්ථාවේ එකතු වුණු පින්වත් පිරිස මේ ස්ථානය පූජා කරමින් මේ මාර්ගය හදමින් මේ විදිහට එකතු වෙච්ච දන් පහන් දෙන සියලු දෙනා මේ මොහොතේ සිහිපත් කරගෙන කෘතවේදී බව කල්යාණ මිත්‍ර හැඟීම කෘතවේදී බව. ඒ නිසා කවුරුත් මේ මොහොතේ අපි අදිෂ්ඨාන කරමු මේ පිරිස ප්‍රධාන. මේ හැම දිනාටම අපි ඔබ ඒ ඔක්කොටම මේ අනන්ත දුක් ඇති සසරෙන් නිදහස් වෙන මාර්ගය බලවත්ව වඩා ගන්නට ශක්තිමත් කර ගන්නට අපි අපි තුලම ඒ බලය ප්‍රබල වෙත්වා තුන් ලෝක සත්වයෝ සුවපත් වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා දුකින් මිදෙත්වායි සාදුකාර පවත්වා භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන सदा शुद्धि भवन्तु ते साधु साधु साधु වන්දනා කරගනිමු අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩන්තු ආයුවන්නෝ සුඛං බලං